කර්ම කෞර්ණීය සංගරත්න අවසරයි අපි මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන ඉඳ ලැබෙන ලැබෙන වෙලාවල් වල නැත්නම් චාරිත්‍රානුකූලව සෙනසුරාදාට මේ පැය එකමාරක් ධර්ම සාකච්ඡාවක් සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපිට කලාතුරකින් හම්බෙන සෙනසුරාදාක් ලැබිලා තිනා. ඒකට හේතුව යොදාන තිබුණ ගමනක් කැන්සල් වෙච්ච නිසා. නැත්නම් අද අපි මේකට වෙලාවක් හම්බෙන්නේ නැහැ. අපි මේකට නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් අපි ගිය පාර හම්බුනේ ඔක්තෝබර් මාසේ 2014 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා හම්බුනාට පස්සේයි මේ ධර්ම සාකච්ඡාවකට වෙලාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ඒ කියන්නේ කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඒ මේකට චෝදනාවක් තියෙනවා මේකට මෙල්බන් කට්ටිය සම්බන්ධ වෙනවා. උඟ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. නමුත් වෙලාවක් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් ඒ වෙලාව ලැබෙන්නේ නැහැ කියලා පිටත් වෙලා යන්නේ වෙන වැඩවල නෙවෙයි සාසනික වැඩවලටම නිසා මමම මට අනුකම්පා කරගෙන මමම මට සමාව දීගෙන තමයි මේ වැඩේ කෙරෙන්නේ කොහොම හරි අද අපිට ලැබිලා තියෙනවා මේ ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් ඒක සඳහා අපි පැයකමාරක් විතර කාලය ගන්න බලාපොරොත්තු වෙනවා ඒකේ මුල්ම විනාඩි ස්වල්පය අපේ විවස්ථා සීපත් කර ගන්නවා සම්ප්‍රදාය ඊට පස්සේ අපි පසුගිය දවසේ ඉදිරිපත් කරගත්තේ සාමාන්‍ය ඵල සූත්‍රයයි ඒකේ මේ එදා නතර කරපු තැන ඉඳලා ඉදිරියට කටයුතු කරන්න සාකච්ඡාවට මාතෘකාවක් පෙළේ අනුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ දීඝනිකායේ සූත්‍රය පළවෙනි පණ්ණාසකේම ඉතින් ඊට පස්සේ අපේ විවෘත සාකච්ඡාවකට මේ ෆෙමිනිස්ට් නායකගේ මත මතාන්තර අනුවපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට ඉස්ලාම අද තියෙන්නේ විවස්ථා කියවීමයි. මම සියලු දෙනාගෙම දැන ගැනීම සඳහා විවස්ථාව ඉදිරිපත් කරනවා. යෝගාවචර දිනචරියාව ඒක නිසා මේකේ සටහනක් දාගන්න අද අපි කරන්නේ අද අපේ දිනය පෙබරවාරි මාසේ 7 වෙනිදා අපි යෝගාශ්‍රමීය දින යෝගාචර දිනචරියාව කියවීමෙන් අද අපේ ධර්ම සාකච්ඡා පටන් ගත්තා කියලා අපි සටහන් තබා ගනිමු. ශිළු දනාගෙම දැනගැනීම පිණිස මම යෝගා දිනචරියාව කියවනවා.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 අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුර කිස් සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවටන ඇදුරු වටන ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් හේල්ලන්කේ සඳහා බුදුන්හට පොස් නොපමාව එහි වත්සප යාසිය කුටියට යා යුතුය. පණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් නියත කිසෙයේදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව පාත්‍රය තවි කියලා තැම්පත් කර තැබිය යුතුය. පින්න පාතේ සඳහා gediya ඇඬව කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිතන මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහනින් යුසුව පිටු පිනිස හැසිර පිටු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතුය බොජුන්නල් වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතහොත් ඊතුරු කාලය භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් 5ට පමණ වත්පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනම් කිලම්පසකිත සාදා පිරිසිදු සිටින් තමා වසන කුටියට ආ යුතුය. පෙර යම අවසන් වනතුරු පිරිවහන බණක් නැතහොත් කමඨහනින් කල්ගෙවා අලියොමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා ශීලුවට සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩිනු කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවලින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටට දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එහි මුලමුණින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයින් නියම ශ්‍රමණා කල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොරණවන සේහසිරිය සේහසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාටම කරගත හැකි සීල වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුපී ශ්‍රමණාකල්ප යන මේවා නොබින්දෙන්නසේ එහි යෙදියුතු බව කලින්ම හිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩි ප්‍රවචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි අත්‍යවශ්‍යක කිසික් නැතොත් අනුන්වසන කුටියකට නොවැදී යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අන්‍යයන්ට හිරියරවනසේ භාවනාව පව නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මැද තමා ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසුයි. වැඩ කටයුතු ඉක්මන් වේ. හිතද තැන්පත් වේ. සිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙනයම් කිසියම් පක්ලේශයක් පහළ වෙන විට යනුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොටගෙන සීයට නගා ඒ බඳු උදුරු මැඩලීමට සමතුක විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැකගනිමින් දස ධම්මසුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකම දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කොදු මහත්තට හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 10ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් පැවැත්වීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුටත් කිරීමට සිතරගත යුතුය. ඕ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිනාත් අපි මෙහෙ සම්බන්ධ වෙනවා. හොඳයි අපි විවස්ථා කියවන එකේ ඉන්නේ. ඔයගොල්ලෝ මෙතෙල්ලා සම්බන්ධ වෙන්න අපි යනවා සූත්‍රයට ඊගාවට. එහෙමයි සාමි. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වද්දක්වීම ඔබ ගුණ දිනුන උපකාර වන්නාසීම සංවාසාරහා නොවන්නන්හා ගැටීම ಗುಣපරිහානියට හේතුන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් කැමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නෙක වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගණතිනුවද යෝගාචර tattර බාධා වෙන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් දාතර දෙමිය යුතුය. සහල් පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුමක මෙහෙයි. පොතපත පවා අධිකෝගඩ ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාස්ම කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟ වැඩ ගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පාසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාව. හොඳයි අපි සම්පූර්ණ කීයේ පළවෙනි අංකය මේක හුඟක් වෙලාවට නිවාසික විනුපාසක මාත්‍රුන්ට හෝ පැවිදි අපේක්ෂකයන්ට යගෙන් පැවිද්දන්න තදින්ම බලපානවා. අනික් අයට ඒක එච්චරම අදාළ භාවයක් පේන්නේ නැති වෙයි. නමුත් ඉතින් මේ යන්නේ මෙහෙම දෙයක් කියලා දැනගන්න එක කාටවත් ප්‍රයෝජනක් වෙන නිසායි අපි ඒක කියවන්නේ.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 අහම්පි manussෝ අයං හි මහරජ මාගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ පංචහි කාම ගුණේහි සමප්පිතෝ සමංගී භූතෝ පරි පරිචාරේති දේවෝ මඤ්ඤේ අහම් අහම් පනම් හිස්ස කස්සකෝ ගහපතිකෝ කාරකාරකෝ රාසි වඩ්ඩකෝ සෝ වතස්සාහං පුඤ්ඤානි කරෙය්‍යං යන්නෝ නාහං කේසමස්සෝ හරිත්වා කාසා කාසායානි වත්තානි අච්ඡාදිත්වා ආගාරස්මා අනගාරියම් පබ්බාජේයන්ති වහන්ස මෙසේම අනේ කුදු මේ අත්බැවිහි වූ සාන්දෘෂ්ටික කුදු මේ අත්බැවිහි අනිකුදු මේ අත්බැව් හි සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයක් පණවන්නට හැක්කේද හැක්කේය මහරජාණෙනි එසේ වීනම් නම් මහරජාණෙනි තෙත් තොපම මෙහිලා පිළිවිසිමි. තොපට රිසියන පරිදි එය කියන්නේ. මහරජාණෙනි ඒ කිම හඟනාහෝද මෙහි ගොවිතැන් කරන එක් ගේකට අධිපති වූ තොප අයබදු තොප අයබදු සපයන තොපට අයබදු සපයන ධන දහන්නේ වඩාලන තොපගේ පුරුෂයෙක් ඇත්තේ නම් ඔහුට පින්වත්නි පිනෙහි ගතිය, පිනෙහි ඵලයේ ආශ්චර්යය, අද්භූතය මේ වේදේහි පුත්‍ර මගදේශවර අජාසත් රජද මිනිසෙකි මමද මිනි මිනිසෙක්මි මේ රජවනාහි පස්කම් ගුණයෙන් යුක්තව සමන්විතව දෙවියෙකුසේ ඉඳුරන් හසුරුවයි මම් වූ කලි එක් ගේකටම අධිපති අයබදු සපේන ධන ධාන්‍ය වඩාලන ඔහුගේ ගොවියෙක් වෙමි ඒ මම ඉදින් පින් කරන්නේ නෙමිනම් නෙමි වී නම් ඒ කාන්තයෙන් මොහු බඳු වන්නෙමි. ඒ මම් කිහෙවලු බහවා කසාවත් හැඳ ගිහි ගිහින් පැවිද්දට වදනෙන්නම් හිතා ඉහකැයි මෙසේ සිතෙක් වන්නේ නම් සෝ අපරේන සමයේන අප්පං වා භෝගක්ඛන්දම් පහයි මේ ටික අපි ගත්තොත් එහෙම අපි ඉස්ලාම සම්බන්ධ වෙන කෙනෙකුට පොඩි මතක් කිරීමක් කරුවොත් ඇත්තටම ඒකමත් ප්‍රමාණවත් මේ මතක් කිරීමත්ම මේ සූත්‍රයේ මේ සූත්‍රේ නම තියෙන්නේ සාමාන්‍ය ඵල සාමාන්‍ය ඵල කියන්නේ ශ්‍රමණයෙකුට මේ ජීවිතයේම ලැබෙන ඵල අපි සාමාන්‍ය දානක් දෙනකොට ලබන ආත්මික පින් සිද්ධ වෙනවා අරකයි මේකයි කියලා කතා කරන අනාගතයේදී අපි ආගම කියන එක අනාගතයෙන් සලකන එකක් ඒ නිසා චින්තකව විහිළුවට ලක් කරනවා අනාගතේ බදු දෙන වැඩක් තමයි ආගමික ආගමික නායකයා අනාගතේ බදු දීලා දැන් කුට්ටිය කඩා ගන්න જાතියක්. මිනිස්සු බය කරලා අපාය යනවා කියලා බය කරලා බය කරලා උඹට ලබනාත්මය අරග දෙන්නම් මේක දෙන්නම් කියලා ඌ අර ඛණ්ඩ තියෙන ටිකක් කඩා ගන්න එක තමයි ආගම කියලා කියන්නේ. ඒ නිසා අනාගතේ බදු වීමක් කියලා කොමියුනිස්ට් වාදයේ එහෙම නැත්නම් වෙන සැමින්ගේ වගේ කට්ටිය ප්‍රසිද්ධ මේ <coughs> රචකයෝ මේ මිනිස්සුගේ තියෙන පිළීම තවත් සූරාකන දෙයක් ආගම කියන්නේ. ඒක අනාගතයට යන්න හරි කැමැති. අපාය බයලට හරි කැමැති. හැබැයි වර්තමානයේ පෙන්වන ඵල හංගනවා. දන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ආතතියමයි ආතතියක් ඇති කරනවා. ඉතින් මේ මේ සාමාන්‍ය ඵල කියන එකෙන් අදහස් කරන්නේ ශ්‍රමණේක් වශයෙන් ඒ ශ්‍රමණයා කියනකොට සංසාර බය දැනගෙන සංසාර බයෙන් කටයුතු කරන කොයි යෝගාවචරයත් එකට වැටෙනවා. ඉෂ්ටි පුරුෂ භාවයක් නැහැ ශ්‍රමණ වචෙන් ගත්තොත්. ශ්‍රමණ ඵල මොනවද කියලා අජාසත් රජුරවන්ට සැකයක් පහළ වෙනවා. මෙලෝ වශයෙන් ලැබෙන ඵල මොකද්ද? ඒකට සත්ශාස්ත්‍රවරු ඔක්කොම හම්බෙලා එක එක නාගෙන් ගිහිල්ලා අහනවා. මොකද රාජසභාව එක එක නා කියන අපේ ශාස්ත්‍රුණාංශය හොඳයි කියලා එයා ළඟට යනවා. රාජකීය වශයෙන් සම්බන්ධ වෙලා ඉති ප්‍රශ්න කරනවා. අවසරයි සංජය බෙල්ලට පුත්, නිකණ්ඨනාත පුත් හම්බලහන ඔතුමල්ලා ඔබතුමාගේ ශිෂ්‍යයන්ට මොන වගේ ශ්‍රමණ ඵලයක්ද සාමාන්‍ය ඵලයක්ද දෙන්නේ? ඔබතුමාලා මොකද දැන් විඳින්නේ? ඉතින් ඒගොල්ලෝ නරියා බල්ලා කතා ඉතින් රජ්ජුරෝ කියන දෙල් ගැන අහනකොට ඒගොල්ලෝ පොල් ගැන කතා කරනවා. උඹල ලබනාතු මෙච්චර හම්බෙයි කියලා කියනවා. උඹලට මේ নানা ආකාර දේවල් කියනවා මේ දැන් මේ විඳින දෙයක් සාන්දෘෂ්ටික ඵලයක්. අස්පනා පිට දෙයක්. මම දැන් මෙතන කතාවක් නැහැ. ඉතින් රජ්ජුරෝ ඉන්නේ තාත්තමරලානේ. විමසා රජුරෝ මරපු ආර්ය අපරාධයට ලක් වෙච්ච රජ කෙනෙක්. දැවිලි තැවිලි වල ඉන්නේ. ඉතින් මොනම දෙයකින් ලේසියෙන් බේරෙන්න බෑ. අන්තික රජ කෙනෙක් නිසා ඔය අපි වගේ නෙමෙයි ඔක්කොම කියනවා දන්නවා. සපත් පින්දලා තියෙන නිසා බයිලා කියලා වැඩි හරියන්නේ නෑ රජුරෝට. ඊපස්සේ ඔක්කොම සාකච්ඡා කරනකොට දවසක් රජුරෝ සාය සභාවේදී කියනවා මම මේ මෙච්චර මේ ශ්‍රමණයන් ගිය ගිය අතහැරලා මේ මහානදම් පුරනවා. මට දැනගන්න කැමතියි මේ අත්තු මේ කුමන ඵලයක් අපේක්ෂා කරලා කරනවද කුමන ඵලයක් බුද්ධ විඳව කරන්න කියලා. මම කතා කරා කිසිම කෙනෙක් මට ප්‍රමාණවත් උත්තර දෙන්න සතුටුුනේ නැහැ කියලා. එතකොට ඒ ළඟදී රාජසභාවට එකතු වෙච්ච ජීවකයයි රාජකීය වෛද්‍යවරයා එයා කියනවා මේ අවසරයි දේවයන් වහන්සේ මම කැමති අපේ ශාස්ත්‍රීය මාත්‍ය ඉදිරිපත් කරන්න උන්වහන්සේ ඒකාන්තයෙන්ම සාන්දෘෂ්ටිකව ධර්මයක් දේශනා කරනවා. වර්තමාන ඵලයක් ලබා දෙන ධර්මයක් දේශනා කරනවා. ඒක නිසා උන්වහන්සේ අම්බෙන්ට යන් කියලා. ඉතින් ආර රජුරෝ කියන දැන් 6 දිනක් හම්බුණා. කිසිම තැනක ගතහිත උත්තරයක් ලැබුණ නැහැ කියලා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මට කියත හැකි අපේ ශ්‍රමණ වංශී ශ්‍රමණ ඵල දේශනා කරනවා කියලා පස්සේ කියනවා ගමන ලැහැති කරන්න කියලා. ඉතින් එදා හොඳ පසල කරවල පොයේ දවසක් රතවාහනුවෙන් යන්න පුළුවන් තරම් රාජරතෙන් යනවා. ඊට පස්සේ බහැලා පෙරහැරෙන් යනවා. ගියාර කැලේ ඇතුළට යනකොට එකනා පස්සේ එකනා යන්න අඩිපාර විතරයි තියෙන්නේ. දැන් රජුරෝ ඉස්සර වෙලා යනවා. යනකොට කිසි කෙනෙක් නෑ තන්නේ කර කැලෙන් නගින මේ නිෂ්කලංක රාවයක් විතරයි තියෙන්නේ. රජුරණ බයක් ඇති වෙනවා ජීවකයමව මරණ්ඩා ගෙනියන්නේ මාව කොටු කරයි කියලා. රාජපුරුෂෝ ඉස්සර දෙපැත්තේ නෑද? ඉන්නවනම් පිටිපස්සේ. පිටිපස්සේ ඉන්නේ ජීවකයා. ඉස්සරහින් තියෙන අමු කැලේ. එකම දෝංකාරයයි. එකම රාවයක් වෙනවා පාළු ගතිය. පිටිපස්සෙල්ල කියනවා ජීවකයා පරිසංගයන් රජුරොත් එක්ක ඉන්නේ කියලා. ඒක ජීවක දැනගන්නවා. ඒකල කියනවා කෑ ගහන්න එපා. සර්වඥාන්සේ වැඩ ඉන තැන්වල නිස්සද්දයි. තා පොඩ්ඩක් ඉස්සරහට ගියාම පහන්පත් වෙනවා පෙනේ. මේ කැලේට ප්‍රවිෂ්ඨ වුණා විතරයි. ඉතින් රජුගෙන් පුදුම බයකින් යන්නේ. යනකොට තැන් තැන්වල පුංචි පුංචි පත්පත් වෙලා සර්වඥාන්සේ තින තැන වටේට සංඝයාන්සලා භාවනා කරනවා බොහොම සද්දයක් නැහැ. පස්සේ කියනවා ඔය ඉන්නේ සර්වඥන් වහන්සේ ඉල වන්දනා කරන්න කියලා. ඉතින් රජුගෙන් ඉල වන්දනා කරනවා සර්වඥාන්සේ පිරිසඳර කතා කතා කරලා ජීවක අඳුරලා දෙනවා. ඊට පස්සේ මොකද්ද ආවේ ඇයි ආවේ මොකද්ද කියලා අහුවට පස්සේ කියනවා මට අවශ්‍යතාවයක් තියෙනවා මගේ රජයේ ඉන්න මගේ රාජධානියේ ඉන්න මේ ශාස්ත්‍රවරු මොන විදිය ශ්‍රමණ ඵලයක්ද දේශනා කරන්නේ මොන විදිය ශ්‍රමණ ඵලයක්ද ඇසුරු කරන්නේ කියලා දැනගන්න මම ගියා ස්වාමීන් වහන්සේ හැමතැනම මෙන්න මෙහෙමයි මම අහන ප්‍රශ්නේ මෙන්න මට හම්බුන උත්තරය කියන එක තමයි අපි මෙතෙක් කල් සාකච්ඡා කරන්නේ. ඒ රජුරෝ දෙන උත්තරේ තමයි දෙල් ගැන අහනකොට කොස් ගැන කතා කරනවා. නරිය බැල්ලයි කතා කරනවා කිසි කෙනෙකුට මේ වර්තමාන මොහොතේ සැපයක් කියන්න තේරෙන්නේ නැහැ අයිතියකුත් නැහැ. ඉතින් මම ඉන්නේ මගේ රජේ ඉන්න මේ මගේ රාජධානියේ ඉන්න මේ ශාස්ත්‍රීය එළවන්නද ස්වාමීන් වහන්සේ. හිසකසා දාන්න දෙය ගැලපෙන්නේ නැහැ මංගගේ සත්පුරුෂයෙකුට. නමුත් මේ කිසිම කෙනෙකුට සපේලා උත්තරයක් දෙන්න බෑ විශාල පිරිසකට නායකත්වය දෙනවා. මම මම තමයි රාජ්‍ය නායකත්වයේ තියෙන්නේ මට මටත් ඕනේ උත්තරේ දෙන්න කෙනෙක් නැහැ. කියලා රජුරෝ මෙතෙක්කල් තමන් හම්බෙච්ච එක එක ශාස්ත්‍රෝරයාගේ දේශනාව දර්ශනය විඳින ඵල විශ්වකන මේවා එකක්වත් ඒ ශාස්ත්‍රුන්ගේ ශාසනවල නැහැ. දැන් අපි ළඟ විතරයි තියෙන්නේ. මොකද ඒ ශාසන කෙලෙලා ඉගයි. දැනට තියෙනවා නිගණ්ඨනාත පුත්‍රගේ ශාසනය. ඔය නිගණ්ඨයෝ කියලා දැනටත් හරිය ප්‍රසිද්ධයි. ඉන්දියාවේ ගියාම හැම බෞද්ධ ස්ථානයක් ළඟම නිගණ්ඨ පන්සලක් තියෙනවා. ආමසු කෙනෙකුට වැඩිය දැනට නිගණ්ඨෙන්ට මේ මිනිස්සු සලකනවා. ඔක්කොම රත්තරන් බිස්නස් කරන ලොකු පොසත්තු ඉන්නේ ඒගොල්ලෝ ගහ. ඒකට එක පැවිදි උපසම්පදා තාම තියෙනවා. දිගම්බර සීතම්බර වශයෙන් ඒක තියෙනවා ඒගොල්ලන්ගේ පොතේ ටිකක් තියෙනවා මේ මාගදී භාෂාවෙම ඒවම් මේ සූතන් කියලා පටන් ගත්ත සූත්‍ර ටික. අපි ඒකේ තමයි තියෙන්නේ ඒ කට්ටිය ගැන සම්පූර්ණ විස්තරයක්. ඒ තරම් සරුවචන් වහන්සේ ඒවකට පැවතිච්ච ධර්ම හොඳ නරක දෙකම සංසන්දනාත්මකවයි සරුවචන්සේගේ දේශන ඉදිරිපත් කළේ. ඒව නරකයි කියලා ප්‍රතික්ෂේප කරාන සරුවචන්සේගේ ශාසනය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක එතකොට නාස්තික ශාසනයක් වෙනවා. එහෙම එකක් නෙවෙයි. ඒගොල්ලෝ මෙතෙක් සූත්‍ර කළා තිබුණා. රජ කෙනෙකුට යන්න සාස්ත්‍රු කෙනෙක් හිටියා මම එන්නේ ඉස්සලා. හය දෙනෙක් හිටියා. රජුරෝ ගියා ගිහලා සාකච්ඡා කරා. රජුරෝ එන්නේ මම ගාට අන්තිමට. ඒ තරම්ම ඒගොල්ලෝ රටේ නමක් කරගෙන හිටියා. ඒගොල්ලෝ හැබැයි දේශනා කරේ මේකයි. හැබැයි ඒක කියු දෙ කරා ඒගොල්ලෝ. ඒ කට්ටිය මේ හංගව නෙමෙයි. මේ දේ කර හැබැයි එතකොට පින්නන්න සාමාන්‍ය ඵලයක් නැහැ. අපිට කීයද හැකි මට රජකම හම්බේ අනාගතයේ සිට තනතුර හම්බේ බ්‍රහ්ම ලෝක උපදී දිවි ලෝකයේ හැමතේ තිබුණු පව් ගෙවෙන්න ඇති අලුතෙන් පව් රැස් වෙන්න ඇති හැබැයි කවුන්ට්ස් නැහැ. පින්නන්න මොනම දෙයක්වත් නැහැ. එතකොට ඒක පෙන්නලයි සරුවචනංශේ සරුවචනංශගේ දර්ශනය පෙන්වන්නේ. එතකොට තමයි මේ දෙක අතර පරිච්ඡේද ඥානයක් ගන්න පුළුවන්. ඉතින් අපේ බෞද්ධයෝ දැන් අනිකු සාමක දර්ශන ඉගෙන ගන්නෑ. ඒ නිසා බෞද්ධයෝ අන්ධයි. බෞද්ධයෝ දන්නේ නැහැ මොකද්ද මේ බුදුහාමුදුරෝ දේශනා කරන අනිච්චය කියලා.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 බොහොම ලස්සනට ඒ ඒ ශාස්ත්‍රණගේ අදහස් ඉදිරිපත් කරන බොහොම ලස්සන ආනන්ද ස්වාමීන් වහන්සේ මේක සංගීතයට නගනවා. ධර්ම සංගායන නගනවා. බොහොම ලස්සන රහත් પરම්පරාව අවුරුදු 2600ක් මේ කටපාඩමින් ගෙනාවා. සංගායන 6කින්. ගෙනල් දැන් පොතේ තියෙනවා. ඒ වුණාට මෙතෙක් වෙනකන් කියවපු දේවල් අපේ බුද්ධඝම පොතේ අපිට උගන්වන්නේ නැහැ. ඒව අපිට මේ වැරදි මත. ඒව නොකළ යුතු දේවල් කියලා පැත්තකට කිරුවාට පස්සේ හොඳ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. හොඳ තේරෙන්න නරකත් එක සංසන්දනයක් අපේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේනේ. බුදුරජාණන්සේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදයක්නේ. එනිසා බයිබලේ දන්නේ නැත්තම්, කුරානේ දන්නේ නැත්තම්, Hindu පොත දන්නේ නැත්තම්, ශීක්‍මනස මොකද්ද කියලා දන්නේ නැත්තම් අපිට කරන්න පුළුවන් ඌ යක්කු පෙරේතයෝ කියලා උන්ට බයින් එක විතරයි. අපි විතරයි සම්මාදිට්ඨික. අපි තමයි මේ මහා ජාතියින් ඉපදිච්ච ජාතිය කියලා බොරු පුස්සක් අතගෙන බෞද්ධයෙකුට මේ මේ කරදේවල පැනපු ගාව තඹයකට සලකන්නේ. හත්ත පහකට තරගන්නේ. මේ සීමිත රාජ්‍ය හදාන ඔක්කොම හදාන සුදු රාජ්‍යවල තියෙනවා භාෂාවල් තියෙනවා උන්ට රාජධානි තියෙනවා අපිට මේකෙත් නැහැ. අයියා ගලා කෑ ගහගෙන බෞද්ධ රාජ්‍ය කියලා නැටුවට බුදුරජාණන්ගේ සන්දර්භයේදී බෞද්ධ රාජ්‍ය පිටන්න බෑ. බෞද්ධ ජනතාව බෞද්ධ වෙන්න බෑ. ඒක බොරු කතාවක්. බෞද්ධ වෙන්න පුළුවන් ඥානවන්ත සුළු පිරිසකට. අපි මේක හදන්න හදනවා මේ බ්ලැන්කට් එකක් එළුවා ඔක්කොම බෞද්ධ කරා. හොඳටම තේරෙනවා එයාපෝට් එකට යන්න වීසා ඔෆිස් එකට යන්න සලකන හැටි බෞද්ධයෙකුට. සංඝයාට සලකන හැටි. එදාට තේරෙනවා මේක තමයි ලෝක தත්ත්වය උඹකට පුළුවන් නම් හැඩ ගැහියන් නැත්තම් උඹ ගෙදෙට්ලා මේ දොර වහගෙන හිටපන් අටුවකට බහලා කියලා. ඉතින් ඒකට දන්නේ නැතිකම තියෙනවා. ඒක හේතුව මේ තේරවාදී කියලා රාමුවක් අපි හදාගත්තා. අදාන ඒක ආරක්ෂා කරගෙන ඒක දන්නේත් නැහැ. ඇයි තේරවාදයක් ඕනේ නැහැ අපිට බුද්ධ දර්ශනය තුල. මේ ගහන්න අනුන්නේ එහෙම නැත්නම් මම ලොකුයි කියාගන්න. ඉතින් ඒක නිසා අනික් කට්ටිය කොහොමද හීනේ අනේ ඉන්නේ කියලා. අපි මහායානේ ඉන්නේ තොපි හීනේ අනේ ඉන්නේ. ඉතින් අපි ප්‍රසිද්ධ වශයෙන්ම කියන අපි හීනේ අනේ අපි තේරවාදී කියලා. ඇයි එහෙම කියන්නේ මේ විශාල දර්ශනයකට සාපේක්ෂවයි. ඒ සාපේක්ෂව මේ බුද්ධ ධර්ම ඇතුළේ මේ වගේ කට්ටි වේද තියෙන අතර බුද්ධ ධර්මයට සාපේක්ෂව සත්‍යාස්ත්‍ර වල හිටියා. දැන් එක්කෙනෙක්වත් නැහැ. දැන් තියෙන කතෝලික ආගම, Hindu ආගම, මුස්ලිම් ආගම, ශීක ආගම වගේ. ඒ ගැනවත් අපි දන්නේ ඒ ගැන අපිට උගන්වන්නේ ඇමරිකන් කාර්යය දැන්. ඇමරිකන් කියන ඕ තම්බි කෙනෙක් කරන දකින්න ඕන දකින්නකොට මරපන්. ඔය ඉන්නේ මරන්න කියලා තම්බි දකින්නකොට අපිට පේන්නේ මරාගෙන කන්න හිතෙනවා. තම්බි තම්බන් පොල්ලු ලුප්පන් කියලා ඉතින් පටන් අරගන්න. අනේ මේ තම්බි ඉන්නව අපිට වැඩි මේ පොත කියවන. ඕගොල්ලෝ දන්නේ ඒක. තම්බිලා විතරද අපි ධර්ම ඉගෙන ගන්න කවුරුවක් අත්තෑ. මොකද උන් කාලේ උන්ලා හරියට ප්‍රතිපත්තියක් තියෙනවා. හරි සීලයක් තියෙනවා. හරියට බලෙන් හරි රකින්නවා. ඒ මිනිසුන්ට මේක වැඩිචාම බුදු වටිනාකමක් තියෙනවා. දලයි ලාමතුමා කියනවා අපි මේ පටිච්චසමුපාද ඉගෙන ගන්න අපිට බැරි වුණොත් ඊගාට මේ කියන්නේ කතෝලික සභාවට මොකද ඒ තරම් ප්‍රඥාවන්තෝ ටික ඉන්නේ පාප්පංශ යටතේ. ඒගොල්ලෝ මේක ඉගෙන ගන්නවා. හැබැයි අර අර රාමුවේ. එන්නේ එන්නේ එන්නේ මේ කතා ඔක්කොම අලුතෙන් හදලා යේසුස් වහන්සේ කිව්වයි කියලා පොත්වල ඉලීලා දාලා බෞද්ධ භාවනා ක්‍රමය ඒ සෙන් කතා ඔක්කොම ඒගොල්ලන්ගේ සාන්තුරු ලිව්වාගේ පොත්වල ලියලා තියෙනවා. බලනකොට වෙන කොච්චර බංකොලොත් අරද කරන හැබැයි ඒවා කියනකොට කතෝලිකයෝ දෙනවා ඇයි අපේ සාන්තුරු අපේ අදර්ලා පුදුම චින්තන රටාවක් නේ තියෙන කියලා උන් පොත කියලා නැහැ නේ උන් අපි පොත කියවන වෙනවා මුන් ලියන හැම දෙයක්ම බුදුහාමරගේ කොපියක්. අද ඉන්න টොප්ම টොප් සයන්ටිස්ලා ලියන හැටික් කියන්නේ සර්වචනසික කොපියක්. ඒක ලෝකේ අම්මට ඕ හීනෙන් නින්දෙක් දැක්කයි කියලා කියනවා. අපි මිනිස්සුත් අපේ දරුවෝ ඉස්කෝලේ යලා එංගලන්තේ අරලා අර පිස්සා කියන දේ කියනවා. ත්‍රිපිටකයේ ඕක තියෙන බව දන්නේ නැහැ. දන්නේ ඒක සංසන්දනයක් එපායි.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 එයාගේ රාජ්‍යය තමයි හිටියේ සත්සාස්ත්‍රවරු. බුද්ධ ජානනාථගේ දැන් අහන අවසරය සාංශ දැන් ඔබ වහන්සේ කුමන සාමාන්‍ය ඵලයක්ද දේශනා කරන්න කියලා. දැන් ਸਰවචන්නාහසේ තමන්ගේ පැත්තේ බෝලේ ආවට පස්සේ එක සැරේ මෙහා පැත්තට දාන්නේ නැහැ. මීට සෙල්ලම් ටිකක් කරනවා අර මීයා බාගෙට මරලා පූසි සෙල්ලම් කරන්නේ පැටවුන්ට දීලා පැටවුන්ට කියනවා ඔබ මරාන කාපන් ඒතකොට හෙම්බත් කරලා දෙනවා රජුරවන්ට කතා කරලා අහනවා මහරජා මම ඔබෙන් ප්‍රශ්න කරන්න ඔබ කැමති විදියකට උත්තර දීපා ඔබ රජුරෝනේ ඔබ ජීවත් වෙන අයබදු වල ඉන්නේ හැම කෙනාම වඳිනවනේ ඔබේ රජේ ඉන්නවා ගොවියෙක් ඔබේ රජේ ඉන්නවා පවුල් කරන මිනිසෙක් ඒ මනුස්සයට කල්පනා වෙනවා අජාත රජුරුවත් මිනිසෙක්. එයා ආදායම් බදු අරගෙන සුවසේ රාජකත්ව පවත්වාගෙන යනවා. මම ඇවිල්ලා එදා වෙලා හම්බ කරන කන කොවිය. නැත්තම් බල බැල බිමර කර මනුස්සය. ඒ නැත්තම් ගෘහ ගෘහපතිය කුටුම්බයයි කියලා කියනවා. මම පින් ටිකක් කෙරුවොත් එහෙම අජාසත් රජුන් හිටන්න මට යන්න පුළුවන්. ඒ පින්කම් අතරේ මම කෙලින්ම පැවිදි වුණා. කෙලිම ප්ලග් වෙනවනේ. එතකොට අජාසත්තු දැන් අහන බුදුරජාණන්සේ දැන් ඔබ මේ මනසට වඳිනවද නැද්ද? මේක සාමාන්‍ය ඵලයක් නෙවෙයිද? ඔබ මෙතෙක්කල් ආදායම් බදු කියලා ඉජු ඉජු කියලා ගෙන්නගත්ත මිනිහා සාසනයක් දැකලා ඔබටත් කී පින කරලා උඹත් මිනිසෙක් මාත් මිනිසෙක් මම යනවා කෙලින්ම ඉෂක් එක්සවුඩ් බාලා පැවිදි වෙන්න. පැවිදිලා ගියාම ඔබ දැන් මේ මිනිසා ඉදිරියට කොහොමද ඇතිරෙන්නේ? මෙවරෙන් යකෝ මට ආයවදු ගෙවපන් මට අර කරපන් කියලා රජුරණ වෙවුලනවනේ බෑනේ. උඹ පත් කඩෙල්ල වදිනවනේ. මේක සාමාන්‍ය ඵලයක් නෙවෙයිද කියලා. මේ මිනිස්සයා තමන්ගේ තිබුණ මේ ගිහි ගිය අතහැරලා, වපුදරු අතහැරලා පැවිදි වීම නිසා මේ බුදුහාමුදුරුවෝ නිකන් දෙන්නේ පැවිද්ද. පැවිදි වුණාට පස්සේ උඹ මේ රජ විදියට මේ මිනිස්සු ඉදිරි පිට වැඳ වැටෙන එක නැත්නම් මේ මිනිස්සයා උඹේ වැඳුම් ගන්නකොට කිසි පැකිලීමක් නැතුව වැඳුම් ගන්න එක උඹට වෙන ක්‍රමයක් තියෙනවද මේක කරන්න? සල්ලි දීලා කරන්න පුළුවන්. ඔය චිත්‍රපටයකට රඟපානකොට නම් කරතයි. නාඩගමකට. ඉතින් මෙන්න බුදුජානන්සේ සාමාන්‍ය ඵලයේ පෙන්නේ නැහැ. කිසිම න්‍යායක් නැහැ, මූල ධර්මයක් නැහැ, පොත් ලිවිලක් නැහැ, PhD thesis මොකුත් නැහැ. ඩොක්කක් කන්න වගේ පෙන්නනවා. ඔබ රටේ රජුරෝ වශයෙන් හිටපු උඹත් මිනිසෙක්. මේ බැලමේකම් කරන ගොවිතැන් කරන සාමාන්‍ය ගෘහස්තියත් පැවිද්දෙක්, මිනිසෙක්. එමන්සර කල්පනා වුණොත් මේ manussකම අපිට කාටවත් පොදුවේ ලැබලා තියෙන කාටවත් එක පහත් කළා සලකන්නත් බෑ උසස් කරන්නත් බෑ. ඒ උසස් වෙන්නේ ශික්ෂාවේ. මම ශික්ෂාව ඉහළට ගිය ගමන් ওই මොන තලයේ ඉන්න කට්ටියත් බුදුහාමර කරන ගෞරවයක් වශයෙන් ධර්මයට ගෞරවයක් වශයෙන් සංඝයට ගෞරවයක් වශයෙන් වඳිනවා. සාමාන්‍ය බල. බුදුන්සේ කියනවාද සෝවන් ඵලයක් ගැන මෙතන. ධ්‍යානයක් ගැන. සමත භාවනාවක් ගැන විපස්සනා භාවනාවක් ගැන අභිඥා ගැන මොකක්වත් නැහැ. හැබැයි නොකිය ඉන්නෙත් නැහැ. මේ පටන් ගන්නකොට වෙන මෙන්න බලාපන් සාමාන්‍ය ඵල. ඉතින් ඒක රාජ්‍ය රෝදට නිදර්ශනයක් වශයෙන් කොට අපිට තේරෙනවානේ. තාම පැවිදි නැති කාටත් තේරෙනවා පැවිදි වෙච්ච කාටත් තේරෙනවා රාජ්‍ය රෝණත් තේරෙනවා ගොයියටත් තේරෙනවා. ඉතින් මෙන්න මේ බුදුහාමුදුරන්ගේ තියෙන මේ ප්‍රායෝගික ගතිය එහෙම නැත්නම් අදාළ ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර දෙන ගතිය අද කිසිම බෞද්ධයෙක් ගාව නැහැ ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ බෞද්ධයන්. අහපු ගමන් අර රාමු ඇතින්ටනේ කතා කරන්නේ. ඉතින් මනසට මිනිස්සුන්ට කතා කරන්න තේරෙන්නේ නැහැ. එයාට කතා කරන්න ඒ අහබා තව ඒ අහ සමාන මැට් එකක් ඉන්නවනේ. ඒකට හොඳට කයිවරු කරනවා. මේ කතා කරන සාමාන්‍ය මිනිස්සුයෙකුට එයා ප්‍රශ්න මෙහෙමයි නැගෙන මෙහෙම උත්තර දෙන්නේ කියලා.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 ඒක කවුරු හරි ප්‍රශ්නයක් අහන්න නැත්නම් මගේ හිතෙන් ප්‍රශ්නයක් එනවනම් ඒකේ මූලය හොයාගන්න පුළුවන් නම් උත්තරේ තමයි. ඒතර කාටවත් ආයේ තව කෙනෙක් කන්සල්ට් කරන්න දන්නේ නැති ප්‍රමේයන් හොයන්න ඕනේ. ප්‍රශ්නේ එන්නේ ප්‍රමේයයක් අනුව. ඒ ප්‍රමේය තේරුම් ගත්තාම උත්තරේ තියෙනවා. ඉතින් ඒකට සර්වචනන්සක දිවිච්ච ඒ දක්ෂකම ඒ මූලයේ හොයලා මූලයට අනු උත්තර දෙන ගතිය නිසා ඒ පුද්ගලයාට බත් වේලක් කෑවා වගේ සතුටක් එනවා.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 මේ භාවනා කරන නිසා සහැල්ලුවක් දැනෙනවා. ආ එන ඉච්චරයි එහෙනම් භාවනා හරි. භාවනා කිරීම නිසා තාතතියක් එනවනම් භාවනා කරනකොටත් ඇලමාරුකම් එනවනම් එනති වයර් මාරු වෙලා ඉතින් අහන්න දෙන්නේ මොකද මේක දීලා තියෙන්නේ දුකක් ඇති කරන්න වෙන්නේ ඉතින් උඟ දෙනෙක් භාවනාවට එනකොටම පුදුම බයක් එහෙම නැත්නම් ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව මේ ආගම ධර්මයේ පිළිබඳ අපි හිතාගෙන මති. ඒක නැති කිරීමත් හැබැයි බුදුහාමරගේ යුතුයකමට වැටෙනවා. ඇති කරගත්ත එක නයි වගකීමට යන්නේ. ඇති කරන්න හේතු වෙච්ච මැට්ටන්ගේ වගකීමට යන්නේත් නෑ. ඒක බුදුහාමරගේ වගකීමට යන්නේ. උන්වහන්සේක බොහොම ලස්සනට ඇති කරලා දෙනවා.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 අද ඉන්න ගුරුවරුන්ට කිසිම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් අදාළ දෙයක් නැහැ පොතේ සිලබස් එක තියෙනවා කටපාඩම් කරලා පොඩි කාට ගන්නවා. හොඳට ප්‍රශ්නයක් අහුවොත් එහෙම ගුරුවරයා කරර කියලා වැටෙනවා. කතා දෙකක් නැහැ. පොඩි අය ඉන්න කාලේ කියනවා ඒ ගුරුවරයෙක් කිව්වලු මේ හඳේ සූර්යාගේ ඉඳලා මෙච්චර දුරයි පොළොවට ආලෝකයේ ගමන් වේගය මෙච්චරයි ඒක නිසා සූර්යාගෙන් ආලෝකයක් වැටිලා පොළොවට එන්න තප්පර 8ක් යනවායි කිය. එසේ ඒ සර් කිව්වලු ඉර පායලා තප්පර 8කට පස්සේ තමයි හෙවනල්ලේ වැටෙන්නේ කිව්වා. කරකොලට යන ඇත්තටම සර් හොයලා බලන්නේ එතකොට පොඩ්ඩේ ඇහවලු සෑර් එතකොට ඉර පේන්නේ කොහොමද කියලා තප්පරකට කලින්. දැන් ඒක සෑර් හොල්මා. එවනල්ලට තප්පරටක් යන ඉතල ඉර පායනවා පේනවා නම් ඉතින් මේක වෙන්න බෑනේ.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 ස්කන්ධේ ශූන්‍ය වෙන්න ඕනේ ආලෝක වේගයට යනකොට. දැන් හොයන තියෙනවා අංශුවක්. ශූන්‍ය වෙලා නැහැ. ආලෝකයට වැඩි යනවා. ඒක දැන් මොකද කරන්නේ? අර මුළු පද්ධතියම බොරුනේ එකෙක් කියනද බොරු කියලා. අර පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා අර පරණ සිලබස් එකේ එහෙම ගුරුවරයාගේ ඔළුවෙත් තියෙනවා. පන්ති ළමයි ගත්තන ඊකල කියන වෙනම පරිශනයක් තියෙනවා. ඒකේ මේ ආලෝකයේ වේගයට වැඩියෙන් යන මේක හොයාගන්න තියෙනවා. ඒක ඕගොල්ලන්ට ඕනේ නැහැ. ඒක නිකන් සාමාන්‍ය දැනුමට තියාගන්න අර අර මෝඩකම එහෙම ගෙනියන්නේ. බුදුජානන්සේ ඔක්කොම මේ හෙලනවනේ මේ ඔක්කොම අනිත්‍යයි කියනවනේ. එහෙම තියර එකක් ලෝකේ නැහැ. තියෙන හැම තීරයකම වෙනස් වෙනවා. ඒසට කොහෙද සිලබස් එකක් හදන්න පුළුවන්කම? කොහෙද චර්යාපද්ධතියක් හදන්න පුළුවන්කම? මං කියන්නේ චර්යාපද්ධතිය එපා සිලබස් නෑ කියලා. ඔව් මේකෙන් කාටද සල්ලි හම්බ කරන්න පුළුවන්නේ කොහොමද? මෙමෙ ස්ථිර සාර සිලබස් එකක් තියෙනවා කියන්නේ නැතුව. ඒකට මම තමයි දක්ෂය. මම තමයි එක්ස්පර්ට්. ඌ අනිවාර්යයෙන්ම අතීතයට එක්ස්පර්ට් කෙනෙක්. සාමාන්‍ය ඵල නෑනේ. සාමාන්‍ය ඵල කියන්නේ හැම වෙලාවෙම සජීවි. හරීම අප්‍රමාදී ඒ ඒ වෙලාවේ තමයි දන්නර මූල ධර්ම වලට සාපේක්ෂව අලුත් වෙන්න කැමතියි. මේකට කියනවා යෝනිසෝ මනසිකාරය. එහෙම නැතු මේ දන්න පද්ධතියක් එකට අනේකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. නෝනින් කල්පනා කිරීමක් නෑ. අර හේ හේ කියපු නිසා ඒක සත්‍යයි කියලා බාර අරගෙන ඒක ඊවන්දුවට තව කෙනෙකුටත් කියලා දෙනවා. මොකද මෙයා ළඟ මලකට කනවා කියලා දුන්නේ නැත්නම්. ගුරුතුන්ට ඉන්න බෑ කියලා දෙන්නේ නැතුව. කියලා දුන්නේ නැත්නම් ගුරුවරයෙක් වටිනාකමක් නෑ. කියලා දෙන්නේ අධ්‍යාපනය ගන්න නෙවෙයි. මේ භාවනාවේ තියෙන්නේ එහෙම කෙනෙකුට භාවනා හරියන්නේ නැහැ. අයියා මොකද්දෝ ඉල්ලනවනේ සමීකරණයක් මොකද්දෝ නිත්‍ය පද්ධතියක්. අර තමයි ඉගෙනගත්ත ක්‍රමයට එහෙම කම් මේකේ නැහැ. නැත්තේ නෑ තියෙන එක වෙනස් වෙනවා. ඉතින් මේකට තියෙන පදේ සාමාන්‍ය ඵල මේකට කියන්නේ සාන්දෘෂ්ටික වාදය කියලා එක්සිස්ටෙන්ෂලිසම් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දර්ශන විද්‍යාවේ අන්තිමම දියුණුවත් මට්ටම තමයි එක්සිස්ටෙන්ෂලිසම්. ආගම පිළිබඳව ආධ්‍යාත්ම විලවන කතාවක් නෙමෙයි අද අද අපිට අදාළ දේ ගැන කතා කරන්නේ. අද අපිට තියෙන ප්‍රශ්න, අද අපිට තියෙන පාම් ප්‍රශ්න, අද අපිට තියෙන দাঁඩි දාන ප්‍රශ්න, අද අපිට තියෙන වෙහෙස. එච්චරයි. ඒකට බුදුරජාණන් ශ්‍රී කිව්වේ දුක්ඛ සත්‍ය කියලා. ඉතින් අපි භාවනාදී කරනද ඒක ඉක්මවලා ගිහිල්ලා දුක්ඛ සත්‍ය කරනවා. මේ අපිට එන දුක නෙවෙයි කතා. නෙමෙයි ඒකට වෙනම උත්තර හම්බ වෙයි. ඒක විල කිසිම සැපක් කිසිම දුකක් නැති හොඳට ඉන්න වෙලාවක නිවනක් කියන එකක් අවබෝධ වෙනවා කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ මේ එතකොට සද්ද ඇහෙනවා වේදනා දැනෙනවා ඒව නැති කරන්න ඕන නැති කරලා තමයි දුක්ඛ සත්‍යයට යන්න ඕන කියලා හිතනවා. ඒ සාන්දෘෂ්ටිකම දන්නේ නැතිකම නිසා. ඉතින් මේ බුදුම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේක ඉස්සරහට තියෙනවද දන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා සාමාන්‍ය ඵල කියලා කියන්නේ තනි ඇඳේ බුදිනවයි කියලා කියන්නේ අපිට ඇඳේ දෙපැත්තෙම බිමට පහින්න පුළුවන්. ප්‍රශ්න නැහැ අපිට. අර ගෑණිට උඩින් පහින්න ගියොත් වෙන ප්‍රශ්නමත් වෙනවනේ. දැන් තනි ඇඳේ බුදිනව ගෑණිනේ ගන්ධයේ දෙපැත්තෙන් බිමට බයින්න පුළුවන්. රැයට බබා හඬනවා කියලා නැගිටින්න වෙන්නේ. මදිද? මේ මදිද අඩු අඩු වයසෙන් බබෙක් හම්බෙච්ච තාත්තා කෙනෙකුට තේරෙනවා. රැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට බබාට කිරිකෙන්ටයි නලියන්ටයි ගියාම ඔන්න වැඳගත්ත පෙතේ ගහන හැටි. සාමාන්‍ය බල කියලා කියන්නේ තනි ඇඳේ පුදියන්නේ ඇඳේ දෙපැත්තෙන් බිමට බහින්න පුළුවන්. රැයට බබාට කිරි රත් කරලා තියන්න ඕනේ. උන් කරන්න ඕනේ මේක තේරෙන්නේ නැතුව මේ සාමාන්‍ය බල වශයෙන් ධ්‍යාන මාර්ග ඵල ඉල්ලනවා කියලා කියන්නේ මේ මේ කැපි පේන මේ දුක මඟ ඇරලා යන්න හදන ගතිය. මේ පඬිසාන්ත කෙලින්ම කතා කරනවා මේ සාමාන්‍ය ඵල කියන්නේ මොකක්වත් නැහැ අපිට රැයට උදේ ගතට පස්සේ උදේ වෙනකන් ආයෙ මේ බබා ඇඬුවා කිරි නරක් වෙයි. චරිචුරු නැහැ. මේ පෙන්වන්නේ ඔබ රජු රෝමේ රට වැසියෙක් පැවිදුණාට පස්සේ ඒ මනසට මොකද වෙන්නේ? විමසන් ඔබ පිටන්නේ කොහොමද? ඒ කතාව තමයි ඒකේ මොකද්ද මේ හඳුනාගීම තියෙන නිසා අපි තව ටිකක් කියමු. ඒක තව ටිකක් කුළු කුළු ගන්නලා ඒක. ඒට මෙල්බන් වලට ඇහෙනවද චරචර ගන්න? ස්වාමීන් වහන්සේ අද නම් ලයින් එක හොඳට ඇහෙන්නේ නැහැ. ඒක තමයි මේට හොඳ එන චරචර සද්දයක් ඇහෙනවා. අපි මේ මේ කුටිය පොඩ්ඩක් එළියට ඇවිල්ලා යද අපි අටවගත්තේ බඩු ටික. ඉතින් කාලයකට පස්සේ වැඩ කරන නිසා පොඩ්ඩක් ෆෝන් එකට ලං වෙලා ඒකත් එකක් තමයි. ඒකත් එකක් තමයි. මොකද මාත් ටිකක් තරහ වෙලා වගේ තමයි ඉන්නේ. දැන් එහෙම කතා කරනකොට ඇහෙනවද?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 දෙසන්නේ නම් තව යන්න ඕන. තන් චේතේ පුරිසෝ ඒව මා තන් චේතේ පුරිසෝ ඒව මාරෝචියු යග්ගේ දේව ජානෙයාසි යෝ තේ පුරිසෝ කස්සකෝ ගහපතිකෝ කාර කාරකෝ රාසි වඩඩකෝ සෝද්දේව කේසමස්සු ඕහාරිත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා ආගාරස්මා අනගාරස්මා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සෝ ඒවං පබ්බජිතෝ සමානෝ කායේන සංවුතෝ විහෙරති වාචාය සංවුතෝ විහෙරති මනසා සංවුතෝ විහෙරති ගාසච්ඡාදන ගාසච්ඡාදන පරමතාය සන්තුට්ඨෝ අවිරතෝ පවිවේකේති අපිනු අපිනුතවං ඒවං වදෙයාසි ඒතු මේ භෝ සෝ පුරිසෝ පුන දේව හෝතු කස්සකෝ ගහපතිකෝ කාරකාරකෝ රාසිවඩ්ඩකෝති තොපගේ පුරුෂයෝ තොපට අවසර දේවයන් වහන්ස කාරණයක් දැනගන්න ගෘහපතික වූ අයබදු සපේන ධන ධාන්‍ය වඩාලන ඔබ වහන්සේගේ ගොවියෙක් වූ යම් පුරුෂයෙක් වීද හේ කෙහෙ රැවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වන්නේය. හේ මෙසේ පැවිදි වූයේම දැහැමිල්ලත් ආහාර පාන චීවර පමණකින් තෘප්තව ප්‍රවිවේකේ ඇලුනේ කයින් වචනේ මනසින් සංයුතව මෙසේයයි. මෙසේ දන්වන්නෝ නම් භවන්නේ ඒ මාගේ දන්වන්නෝ නම් මෙසේ දන්වන්න ඕනම් මෙසේ දන්වන්න ඕනම් භවත්නි ඒ මාගේ පුරුෂ තෙමේ ඒවා නැවතත් ගෘහපතික වූ අයබදු සපේන ධන දහන්නේ වඩාලන මාගේ ගොවියෙක් වේවායි තෙපි කියන්නහුදයි භාග්‍යතුන් වහන්සේ පුරුත්සේක දැන් අර වංශය පැවිදුණාට පස්සේ එවනස ලද්දකින් සතුටලා බොහොම සතුටින් කාය සංවර, වචී සංවර, වාක් සංවර ඇතිව අල්පේච්ඡෝ ගත කරනවා. ඒක රජුරු ඇවිල්ලි වෙලා රජුරෙන් අහන උඹට කියන්න හිතෙනවාද ආයෙසරයක් අනේ මිනිස්සු ආයෙත් ගිල ගොවිතැන්පත් කරලා පවුල් රස්සාවල් කරගෙන රාශි වඩකෝ කාරකාරකෝ කියන දයක් කරගෙන ද්‍රව්‍ය රස කරන්නේ බාඩ පත්‍යයන් කියලා කියන්න හිතනවාද කියලා අහන රජුරවන්ට අර මිනිස්සු දැක්කා. පයිජෙච් එකන දැක්කට පස්සේ ආයෙසරයක් කේසවුරු මේ තිවුරු ඇරලා රාශි වඩක කාර්කාරක කෙනෙක් වෙන්න කියලා කියන්න පුළුවන්ද කියලා. නෝ හේතම් බන්තේ අතකෝ නං මයමේව අභිවාදේයා අභිවාදේයාමපි පච්චුත් පච්චුත්තේයාමපි ආසනේනපි නිමන්තේ නිමන්තේයාම අභිනිමන්තේයාමපි තං චීවර පින්ඩපාත සේනාසන ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරේහි ධම්මිකම්පි ධම්මිකම්පිස්ස රක්ඛාවරණ රක්ඛාවරණ ගුත්තිං සංවිද සංවිද හේයාමාති වහන්ස එය එසේ නොවන්නේය වැලි අපිම ඔහු ආදරයෙන් වඳින්නෝම වඳින් වඳින්න මෝදවමු දැක හුනස්නේ නැගී සිටින්න මෝදවමු අස්නෙන් නිමන් නිමන්තන මෝද වමු සිවුරු බොජුන් සෙනසුන් ඉලම්පස බෙහෙත් පිරිකර යන මෙයින් ඔහු විසසින් නිමන්තන මෝද වමු ඔහු ඔහුට දෙහැමි වූ රකවල්ද සලසන්නමෝ සලසන්නමු යැයි රජ කීය. රජුර කියනවා මෙහෙම ඒ මනුස්සයා නැගිටලා ඔය මනුස්සයා ඔය මොකද්ද කරන්නේ මනුස්සයා ගිහිල්ලා එනවා ගොවිතැනම බතක් කරන හිටපන් කියලා කියන්නේ හිතන්නේ ඒ වෙනුවට මේ මනුස්සයා දැක්කපහම අපි අභිවාදනය කරනවා උන්තනින් නැගිටිනවා ආසනෙන් පනවනවා උභාන්තට ජීවපසින් අවශ්‍ය කරන්න මොනවද කියලා අහනවා ඒක ලියලා වන්දනමානන මම කරනවා ස්වාමීන් වහන්සේ කියලා ඒ රජ්ජුරුවන්ගේ මේ සාන්දෘෂ්ටික ගතිය පැවිද්දෙක් විශේෂයි එමන්ත ගොවිපාලුවෙන් ආවත් රජපාලුවෙන් ආවත් පවතින ගතිය රජුරෝ තමන්ගේ අදහස ඉදිරිපත් කරන. ඉතින් මේකෙන් පේනවා එදා කාලේ පැවිද්දෙකුට සාමාන්‍ය ගිහිය සලකපු එකේ ආදර්ශ පාඩේ. අභිවාදිතී පච්චුට්ඨාපති පෙර ගමන් යනවා අභිවාදනය කරනවා ආසනයෙන් පනවනවා ස්වාමීන් වහන්සේ අවශ්‍ය දෙයක් අපිට කියලා කියන්න අපි කරලා දෙන්නම් කියලා සිව්පස්යෙන් පනවනවා වඳිනවා ඉතින් මේන් එහාට රජසල රජ රාජකීය සැලකිල්ලක් නැහැ පැවිද්දට පැවිද්දට මේ ගිහියගෙන් බලාපොරොත්තු රජකෙන් හරි වේවා හිඟන්නේ හරි කරන පැවිද්ද කරන සැලකිල්ල ඉතින් මේකෙන් පේනවා එදා පැවිදි චාරිත්‍රකම් බුදුරජාණන්සේගේ මේ එක දර්ශනයක් ගෙනාට පානකොට ඒ දර්ශනයට අදාළ හැම පුංචි පුංචි සිද්ධිම විශේෂම සාසනික කල්ප සිද්ධි ඒ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මේකට ඇතුල් කරලා තියෙනවා. රජුරෝ කියන වචනේ ඒකේ සඳහන් වෙනවා. එතකොට පේනවා අර මෙතෙක්කල් ගොවි ආයබදු ගත්ත ගොවියට රජුරෝ දැන් සලකන්නේ කොහොමද බුද්ධ පුත්‍රෙක් විදියට. ඉතින් මේක සාමාන්‍ය ඵල නෙවෙයි. ඉතින් අපි ලොකු සංසීන කාලේ කියනවා මේ නිසන් වනේට එනවා හුඟක් දාන දෙන්න මිනිස්සු මූණ දැකලා අඳුරන්නේ නැහැ. ඉතින් අර පාත්‍රය අල්ලගෙන ඉන්නකොට ඒ මිනිස්සයා Taman හදාගෙන ආපු උත්සුම්ම දේ කතා කරන්නේ නැතුව වැහුම් බැඳගෙන ඇවිල්ලා ඒ බෙදෙන වෙලාවේදී තව ටිකක් ගන්නවනම් කොච්චර කැමති වෙනවද? ඒකල්ලි වෙලා මේ නන්නා දුන්න මනුස්සයට Tamanගේ උත්තරම දේ දීලා වඳිනවයි කිව්වහම ওই මනුස්සයට ওই වැඳීම කරන්න පුළුවන්ද ගහලා? සල්ලි දීලා. බය කරලා. ඒකට ආදායම් බදු කරනවා දකින් දකින්නට වැඳපිය නැත්තම් ආදායම් බදු වැඩි කරන කෘත්‍ය මනසව වඳින්නේ ආදායම් බදු වැඩි කරනට කැමති. ඉතින් බුදුහා ලොකු සංස් කියන ඔයිට වැඩි ආශ්චර්ය ධර්ම ලෝකේ තියෙනවාද කියන්නේ. ඔය හැම කෙනෙක්ම නම්බුවේ ජීවත් වෙන මිනිස්සු. අයිලමේ නන්නා දුන්න ආමතුකනට තමන් හදන දේ හොඳම උත්තරම දේ දීලා ගෞරව කරලා දීලා වඳින්නේ හිඟන්නන්නත් අපි දෙනවා දීලා ඵලයන්ද කියලා නේ කියන්නේ. හිඟන්නකට දීලා මොනවා හා හැදයි යනවා. දැන් මේමද? අනේ ස්වාමීන් වහන්සේ තව ටිකක් ගන්න තව ටිකක් ඉන්න ඉතින් මේක මේ සාමාන්‍ය ඵල නෙවෙයිද ඇයි අපිට මේ සාසනය ඇතුළේ සතුට වෙන්න බැරි අපිටත් පුළුවන් නේ නන්නාදුන කෙනෙක් ළඟට ගිහලා වඳින්න අපි හම්බ කරපු දෙයක් දෙන්න ඉතින් දෙන්න පුළුවන් තරම් දෙන්න දෙන්න දෙන්න පුදුම සතුටක් ලැබෙනවා ඉතින් මේ සාමාන්‍ය ඵලයේ ඉක්මවලා අපි අභිඥා විධාන මාර්ගඵල හොයන්න ගියොත් ඒ කියන්නේ කවදාකවත් ඒ මනුස්සයා පොළවේ ඉන්න මනුස්සයෙක් නෙවෙයි. හීන ලෝකයක ජීවත් වෙන්නේ. සර්වඥංශ පෙන්වන්නේ මොනවද කියලා බලන්න. සාමාන්‍ය බල කියලා බෙන්නන්නේ ඕනම තම්බියෙකුට ඕනම පොට්ටේකට තේරෙන දෙයක්. පොට්ටේකට පේන දෙයක්. ඔය නිකන් සද්දි අමෝර සමීකරණ වලින් හදලා පෙන්නන ගණන් නෙවෙයි. ඒක තනි කර බොරුව. අමාරු ගණන් වලින් හදලා යමක් ඔප්පු කරලා තියෙනවා නම් තනි කර බොරුව. අපි ලොකෝ පච්චි ඉස්කෝලේ ගිය මනුස්සෙක් නෙවෙයි. මම ඉස්කෝලේ මම ගණන් වලට දුර්වලයි ඉතින් ගෙදර ආවම ලොකෝ පච්චි උදව් කරනවා. ඊට පස්සේ කියනවා පොඩි පුතා බය වෙන්න එපා. ඔය ගණන් ශාස්ත්‍රයේ තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම විදිම විතරයි වෙන මොකුත් නැහැ. ඕක ඉගෙන ගනි හතර මේක නෑ එච්චරයි. ඊට පස්සේ මම ගිහලා ටෙලිකෝ සාංශ දීර්ඝ බෙදීම කියලා එකක් ගන්නවා කිය. ආ කරලා පෙන්නපන් කිව්වා. ඉතින් ඕකෙත් තියෙන එකතු කිරීම අඩු කිරීම විතරනේ. ඔයින් එහාට ගිහලා කවුරු හරි සමීකරණයක් දාන්න එක බොරු. මම කරලා තියෙනවා මේට්‍රික්ස්, මම කරලා තියෙනවා ඉකොනොමෙට්‍රික්ස්, මම කියලා තියෙනවා මේ මැත මේ ස්ටැටිස්ටික්ස්. තන්නේ කර බොරුව. තන්නේ කර බරුව මොකද උඟාවක් වෙලා යනවා ෆෝමියුලා එක අල්ලගන්න ඔප්පු කරලා බලද්දී පස්සේ 100ක විතර ඔප්පුවක් පෙන්වන්නේ 95ක් පච වෙලා ඉවරයි එතකොට අර ඉතුරු දෙක තමයි මේ නටනාන්තිර බලන කියන ඕක නොකිරුවට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ ඉගෙන ගන්න ඒක අහන්න තියෙන මෝටර රැල්ලට පැය ගාණක් තියලා ලෙක්චර් එකක් දෙන්න පුළුවන් දන්න මිනිහට තේනවා බලනකොට මේ දෙක තුන අතර නැති බිස්නස් කාර්ය දකින්න ඕක දකින්න අයෝක පාඩු ඕක වැඩක් හරි එක එක පාඩුයි කියලා ඔප්පු කරන කියලා තව පාඩුයි මේ මේ සරල දේ බුදුහාමුදුරුවෝ කියන්නේ රජපෞලේ තමයි. ඉගෙනගත්ත රාජකීය ආචාර්යුන්ගේ තමයි සෝපාකට බණ කියන්නේ බුදුහාමුදුරුවෝ. පටාචාරාට බණ කියව පටාචාරා ඩිග්‍රී ගහපු අනම්මන නෙවෙයිනේ. මෙහෙම කරනකොට වැඩි කරගත්තා. මනසට කතා කරා. අල්ලන්න පුළුවන් දන්න දේ. ඉතින් අද භාවනා ලෝකේ දිහා බලන්න මොනවද කතා කරන්නේ කියලා. මොනවදෝ ෆෝමියුලාස් වගේ දාගෙන ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේව අල්ලන්න බෑ. මේමයි මේමයි මේමයි මේමයි කියලා නිකන් තරුංගල්ලා ගන්නවා. ත්‍රිපිටකේ කියවන බය වෙන්නේ නැහැ. ත්‍රිපිටකේ උදන්ස කෙලින්ම ගෙදර ගෙන කතා කරනවා. බයයි හුඟ දෙනෙක් අල්ලන්න බයයි මේ පොත මොකද මේක සුද්ධ බයිබලේ වගේනේ කියලා හිතාගෙන ඉන්නේ. සුද්ධ බයිබලේ කාටවත් කියවන්න දෙන ප්‍රොටෙස්ටන්ට් කට්ටියට කියවන්න දෙන්නේ ෆාදර් විතරයි කියවන්නේ. මිනිස්සුන්ට කියවන්න තහනම්. ප්‍රොටෙස්ටන්ට් විතරයි කියවන්නේ. ඔක්කොටම තහනම්. Hindu පොතේ මන්තර වසලේගේ කනට ඇහුනොත් වසලයා කන හාරලා දාන්න කියලා කියනවා. Hindu මන්ත්‍රයක් ඇහුනත් කටපාඩම් කරුවොත් කට හාරන්න ඕනේ. මන්ත්‍රයක් කතා කරනව ඇහුනොත් මුළු මන්ත්‍රේම උගේ කන හාරලා දාන්න තරම් මේක දේව ඒ Hindu අයට අයිති කරලා තිබුණා. එහෙම තමයි කුරාණේ. එහෙම තමයි බයිබලේ. එන සුද්ධ ලියවිලි. ඒක මේ ළඟදිත් ඔය කුරාණේ බිම දැම්මයි කියලා මැරුවා. කුරාණේ පොත කොලයක් කිරුවයි කියලා මරනවා. ඒ තරම්ම සුද්ධ. මේක නෑ. ත්‍රිපිටකේ එහෙම ගන්න අපේ මිනිසුත් ඒකට බය නිසා ඒ නිසා මට ලොකු සාංශ කිව්වේ ඔබ පාලි දැනගත්ත නැතර කමන්නේ. ඔබ පොත කියවපන්කෝ. සිල් 10ක් 15ක් තේරෙයි. එතකොට තේිනව කොච්චර ස්වභාවිකද කියලා. ආසයි හිතෙනවා. ආයසරක් කියවන්න කියවන්න විශේෂයෙන් භාවනා කරලා කියවන්න කියවන්න හරි රසයක් එනවා මේ බුදුහාමුදුරුත් එක්ක මෙහෙම ළඟ ඉඳගෙන සූර්ය සුවඳ වදින තරමේ මේ බුරු පඬිස්සාංශ කියනවා සිංහල ලංකාවේ ක්‍රමයට pāli වචන කියවන ඇහෙනකොට මේ බුරුමේ ඔය ඔක් කියවනම් එහෙම කියවන තේරෙන්නේ නැහැ. ඒකට උච්චාරණය සම්පූර්ණයෙන් වෙනස්. ඔය අකුරු. සිංහල ක්‍රමෙට කියන්නේ ඉන්ටර්නැෂනල් පාලි කියලා කියන්නේ සිංහල එකට බුදුහාමුදුරු ළඟ ඉන්නා වගේ දැනෙනවා. ඒ කෙලින්ම ඉතින් මේ බුද්ධ වචනේනේ. ඉතින් අපි ඒක කරන්නේ නැති වුණොත් එහෙම අපිට ආර්යගෙන් මෙයාගෙන් අහන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ නැති පිටකද හරි වෙන්න කියලා. මම කියනවා පුළුවන් තරම් මේ පොත්වල ටික ටික විවෘත වෙන්න. විවෘත වෙනකොට තමයි විශාල භාණ්ඩාකාරයකට දුර ඇරුණා වගේ වෙනවා. තංකින් මඤ්ඤසි මහරජ යදි ඒවං සන්තේ හෝති වා සම්දිත්තිකං සාමාන්‍ය ඵලං නොවාති අද්දාකෝ බන්තේ ඒවං සන්තේ හෝති සම්දිත්තිකං සාමාන්‍ය ඵලಂತಿ ඉදං කෝතේ මහරජ මයා ဒ ුතියං දිත්තේව ධම්මේ සම්දිත්තිකං සාමාන්‍ය ඵලං පඤ්ඤත්තಂತಿ මහරජාන මහරජාණෙනි ඉදින් මෙසේ ඇති කල සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයක් වේද නොවේද ඒ කිමයි සිතවුද භාග්‍යතුන් වහන්සේ පුරුසේක වහන්ස මෙසේ ඇති කල ඒකාන්තයෙන් සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයක් වේයයි රජ කීය මහරජාණෙනි මේ තොපට මා විසින් පෙන්වන ලද මේ අත්දැවීම ඌ දෙවෙනි සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. ඒතර කාටද කියන්නේ මේක ඇයි දෙවෙනි ඵලය කියලා කියන්නේ මොකද්ද ඒතර පළවෙනි ඵලය? මේ ප්‍රශ්න විචාරණ පස්සේ රජුරෙන් අහන දැන්පට තේරෙනවාද මේක අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක් කියලා. ඔව්. මේක තමයි දෙවෙනි සාමාන්‍ය ඵලය. මේ ඒතර මොකද්ද මේ මේතා කියූපේකේ හම්බෙලා තියෙන මේ පළවෙනිම කියන සාමාන්‍ය ඵලය මොකද්ද? අද රජුරෝ මේ මේ තරුවචන් වහන්සේ සාමාන්‍ය පළ කතා කරන්නේ නෙවෙයි කිව්වේ. මට ප්‍රශ්න කරන උත්තර දීපන් කියලා. දැන් උත්තර දුන්නා පස්සේ අපිට දෙකක් දැන් දීලා තියෙන්නේ තේරෙනවද කියලා අහනවා. උඹට බඩ යටතට දෙකක් වැදිලා තියෙනවා රෙදිනවද කියලා අහනවා රජුරෝනේ දැන්. එකක් නම් අපිට තේරෙයි රජුරෝ කියන මම මේ මනසට ආපහු ගිහි කියලා වෙන්න කියන්නේ වඳිනවා කියලා. ඒකට පළවෙනි එක මොකද්ද පින්න? සම්මාන. ඈ? ඒක රජුරුවන්ගෙන් ලැබෙන එකනේ. රජු කියන මං එයාගේ ආය ගිහිගේ යන් මොනක්වත් කියන්නේ මගේ මනසට පච්චුට්ටා වේටි ආසනයෙන් පවර්න ඔක්කොම කරනවා. එන රජ මේක සාමාන්‍ය ඵලයක් දෙන දෙහේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක සාමාන්‍ය. මෙන්න මේක තමයි දෙවෙනි එක. එතකොට මේ රාජසේවකෙක් වශයෙන් ඉඳලා රාජසේවකම කරලා ගිහිල්ලා කියන්නේ මෙයාට හොඳට මිනිහා පැවිදි වෙන එක තමයි පළවෙනි ඵලය. ඒ ගොවියට තේරෙනවා ඒ කින්කාරක මනුස්සයලා තේරෙනවා මට පැවිදි වෙන්න පුළුවන් රහතුන්ගේ සාසනයට කේන්දර බැයිලක් නැහැ. කොයි කුලේ කෙනාට පැවිදි වෙනවා මම මිනිස්සේ. රජුවත් පැවිදි. මිනිහා පැවිදි වෙනවා. පැවිදි මිනිහා ජොලිය විවේකීව දෙන දෙයක් කාලා ජීවත් වෙන එක මේ සාම බලෙන් සාමාන්‍ය පරිදි. රට එයා විතරයි දන්නේ. දැන් රජුරෝ යාට කරන සංග්‍රහයේදී රජුරුවන්ගේ බුදුරජාණන් වහන්සේ දැන් මේ මනුස්සයා දකින්න. මේ අනේ අපේ හිත මේ මේ හිරු ගිරිගෝරිස් නේද මේ ඉන්නේ පැවිදි වෙලා කියලා හිතනවා රජුරුවන්. අපේ ගිරිගෝරි තමයි පැවිදිලා ඉන්නේ. නිකමට හිතන දැයි මිනිස්සු ආයි දීලා අර ගෑනිත් එක හිටපන්කෝ. කියන්නේ හිතෙන්නේ නැහැ. ආ දෙවෙනි ඵලයක රාජ්‍ය ඒ කියන්නේ අර තමන් පුද්ගලික රවුදේ සමාජගත වෙනකොට ඒකේ සුවඳ වීදෙන පටන් ගන්නවා. ඒක දෙවෙනි ඵලය. කෙනෙක් ඒ වැඩේ කරනවා. එතකොට එයාට ලැබිලා ඉවරයි. ඊට එයා සමාජයත් එක්ක සංසන්දනය වෙනකොට වදිනකොට ගැටෙනකොට මේක රජුරවන්නමයි දාලා අහන්නේ. රජුරෝ දෙන උත්තරේ මෙතන ස්ටෑන්ඩඩ් උත්තරයක් නේද? ඒකට කියනවා නම් බලන්න දෙවෙනි ඵලය. දැන් මේක රජුරවන්න තේරෙන්න ඕන නැත්නම් රජුරව බුදුහාඳුරෝ යන්නේ නැහැ තුන්වෙනි ඵලයට. කියන්නේ අපි කොහොම එකක් ගැහුවා ශාසනේ අඩු ගානේ ඵල දෙකක් තියෙනවා. ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපි ගහන්නේ අඹ ගෙඩියකට නේ අඹ වල්ලකට. ඕනම තැනක ආස්වාද ප්‍රසආදයට හිත ගියයි කියලා කියන්නේ අනිකුත් පව් වලින් වැළකීම සිදු වෙනවා ආස්වාද ප්‍රසආදයට ගෙවැදීම සිදු වෙනවා. එතකොට අපි ගෙවැදීම කියලා කියනකොට අනිත් සියලු පව් වලින් වැළකීම කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ වෙනම ඥානයකට. ඒක භාවනා ඥානයක් නෙවෙයි. ඒ ඒක සාමාන්‍යයෙන් සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකට. එහෙම නැත්නම් කියනවා සංසන්දනාත්මක දේ, සාපේක්ෂතාවය. දැන් මම මේකට අවධානය යොමු කරා. මම මේකට අවධානය යොමු කරනකොට මනෝක ත්‍රිකෝණාකාර ඇඩයක් කළු පාට බව පේනවායි කියලා කියන්නේ. අනිත් ඒවා අවධානයෙන් ගියා. ගියේ නැත්නම් මේකට යන්න බෑ. ඒක බුදුහාමුදුරන් න්‍යාය ධර්මයක්. ඉතින් බුදුරජාණන්සේ අනිත්‍යයෙන් අවධානය යොමු කරන්න එපයි කියන්නේ නැහැ. මේකට අවධානය දාපන්. ඉතින් මෙයාට හිතෙන මොකටද අප්පා මේවා ඉතින් මේවත් එක්ක තියෙදි කරන්න බැරිද? කරන්න බෑ. මේකට 100ක් අවධානයක් යන්න නම් අකමැත්තෙන් නමුත් අනිත් දේවල් අතහරින්න ඕනේ. බුදුහාමුදුරේ ඒක අතහරින්න කියන්නේ ඔබ තටමලා කොහොම හරි කරලා මේකට අවධානය දාපන්. ඒකල කියන දැන් අපිට දෙකක් තේරෙනවද නැහැ? එකක් වෙන මොකද මේ ඉස්සරහ තියෙන කළු පාටයි ත්‍රිකෝණයි නෑ යකෝ ඔය කළු පාටයි ත්‍රිකෝණයි කියලා කියන්නේ අනිත ඔක්කොම උඹෙන් ගිහිල්ලා ඒක මම දන්නවා මම ඒකයි ඔබට මේ දේ කරන්න කියන්නේ ඒ නිසා ආනාපානේ ඉන්නේ එක චිත්තක්ෂණයක ආස්වාසේ ඉන්නේ එක චිත්තක්ෂණයක ප්‍රස්වාසයෙන් ගැලවිලා කියලා හිතාගන්න ප්‍රස්වාසයේ ඉන්නේ එක චිත්තක්ෂණයක ආස්වාසයෙන් 100ක් අයින් ඒ විතරක් නෙමෙයි මුළු ලෝකේ තියෙන පෞස් හේරගෙම 100ක් අයින් ඉතින් ඒ තරම් සරල ක්‍රමයක් දීලයි බුදුරජාණන් මේ ලෝකේ තියෙන දර්ථගතිය පෙන්වන්නේ ඒක පෙන්වන්නේ සංසන්දනාව. ඒකට කියන්නේ ණය විපස්සනාව. ඒ ණය විපස්සනා තේරුම් ගන්න බෑ භාවනා කරලා. ඒක සාජයෙන් එන එකක්. සමහරුන්ට තියෙනවා සමහරුන්ට සමහරු කොච්චර කිව්වත් ඉතින් මේක පෙනුණා මේක කළු පාටයි මේක හිටියන්ති නෑනේ මේක නිවන කියනවා. ඇත්ත මේක නිවන නෑ. උඹ ඒ වෙනකොට ලෝකෙ කොච්චර දෝ පව් වලින් ගලකිලා කොච්චර දෝ දර්ශකින් ගලකිලා කොච්චර දෝ වගකීමකින් ගලකිලා උඹට ඒක තේරෙන්න ගොඩාක් කල් යනවා. මං කිව්වට කරපන් ඔය පුළුවන් තරම් පවතින. ඒක කියන අනේ ඒක කළු පාටයි දිගටම ත්‍රිකෝණාකාරයි දිගට කම්මැලි අපා. හරිම කම්මැලි. බුදුදහම කියන එළිය හිටියොත් රාගය ඇති වෙනවා සංසාරේ. මේකේ දැන් රාගය අනිත් පැත්තේ තියෙන කම්මැලිකම ඒක යට තේරෙන්නේ නැහැ. යට තේරෙන්නේ මේ කම්මැලිකම ඇති කරන්නයි මේ එකම අරමුණකට දාන්නේ කියලා. ඒක ඇති වෙලා. දන්නේ නැතිකම නිසා ඒකට ද්වේෂ කරනවා. ඉතින් බුදුන්ස් කියන කමෙන්ට් නෑ ඔබ නැගිටලා කියලා තේකක් බිලවිලා ආයෙත් ඒකම කරපන් ඇයියේ බුද්ධ ගෞරවේ ධර්ම ගෞරවේ සංඝ ගෞරවයෙන් කරපන් කරලා කළා තේරිච්ච දවසට යාට කෙනෙකුට කියලා දෙන්නත් බැරි තරම් ලොකු වෙනසක් ඇති වෙනවා මේ එකකට අවධානය යොමු කරනවා කියලා කියන්නේ ලෝකයෙන් අයින් වෙන එක බොහෝ දේවල් තියෙනකොට එකකට හිතේ දුවයි කියලා කියන්නේ සියල්ල ප්‍රතික්ෂේප කිරීම ඒ වගේම එක දේ ගොඩක් වෙලා එනකොට කම්මැලිකම ඇති වීම තමයි ටැක්ටික් එක බුදුරජාණන් වහන්සේ ඒකට වෛර කරන එක තමයි මාර පාක්ෂිකයි කියන්නේ කෙලස් කියන්නේ ඉතින් ඒක දැනගෙන ගිහිල්ලා ආ මට දැන් පාවීමාවක් කම්මැලිකමාව අරමුණේ හිත හිත කියලා දන්නවනම් දැනගත්තාම ඒක තව කෙනෙකුට ආඩම්බරෙන් කියන්න පුළුවන් ඔබ භාවනා කරපන් භාවනා කරනකොට අරමුණට යනකොට ඔබට කම්මැලිකම ඇති වෙයි අන්න එදාට අවදියටයි මේ සතිය කියන්නේ නිකම් මේ අරමුණට හිත දාන එක නෙවෙයි ඒකට පුරුදුයන් කියලා එයාට ආඩම්බරෙන් කියන්න ඒක තව කෙනෙකුට කියන්න තම කොච්චර ඒක සමාදම් වෙන්න ඕනද කොච්චර සිද්ධි වෙන්න ඕනද කොච්චරක් තමන් හුරු කරගෙන තියෙන්න ඕනද ඒකට කියනවා වශීතාවය කියලා. ඉතින් ඒක ගාවක් කල් ගන්නවා. ඒකමදී බොහෝ වාරයක් කර කර කර යනකොට ගියාට පස්සේ ඉතින් එකක් ඇල්ලුවා න ะ එක න්‍යායක් ඇල්ලුවා මුළු ලෝකෙම තියෙන එක. ඒක නිසා මෙන් එහාට අපි පොත කියවන්න යන්නේ. අපිට තියෙනවා තව විනාඩි 30ක් 40ක් විතර කාලය. අපි ඉදිරි ඉදිරි කාලේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. පොදු සම්බන්ධ වෙන අයගේ මතිමතාන්තර අනුව ධර්ම සාකච්ඡාවට යොමු කරවන්නේ තමංගගේ භාවනා පිළිබඳ ප්‍රශ්න හෝ අපි මේ ඉදිරිපත් කරපු સંદર્ભය මත හෝ එහෙම නැත්නම් අපි අපේ ආගම අනුකූල ධර්මික ජීවිතයට සම්බන්ධව ප්‍රශ්න තියෙනවනම් හුදු මූලධර්ම ප්‍රශ්න නෙවෙයි ධර්ම සාකච්ඡා කරනාම ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා මෙල්බන් සම්බන්ධයිද මොනවද කියන්න තියෙන්නේ තියනවලු ස්වාමීන් හරි මේ මේ මෙහෙන් දැනට නැගෙන්නේ නැහැ ඒ නිසා අපි ඒ ප්‍රශ්නට අහුම්කම් දෙමු. ඒකම්. Maybe so. එනිසා තියෙනවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන්නේ. මෙහෙත් තියෙනවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඈ. අවතරය සන්නාස මේ අදුක්මස්ක වේදනාවේ ඉන්නකොට කර්ම රැස් වෙන්න පුළුවන්ද කියන එක දැනගන්න පුළුවන්. ඇත්තට මේක සඳහන් කරලා තියෙනවා අදුක්කම සුඛ වේදනාව සුඛ වේදනාට දුක් වේදනාට සාපේක්ෂව කර්ම රැස් වීම අඩුයි. නමුත් ඒක සංකතයක්. ඒක නිසා ඒකත් කර්මයක්. නමුත් අර ගොඩාක් බරපතල කර්ම දුරු කිරීමට වාංගුවක් විදිහට ගැනීම වශයෙන් වාසියක් තියෙනවා. නමුත් අදුක්කම සුඛයත් අතාරින්න ඒක ඔය මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අදුක්කම සුඛයත් සීක පුද්ගලයෙක් විසින් අතහරින ධර්මයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ කියලා තියෙනවා මේ චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උජ්ජ උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං කියලා. මනාපමනාප කියලා කියන්නේ අදුක්කම සුඛ වේදනාවට. ඒ උප උපන්නා වූ මනාපේට හෝ අමනාපේට හෝ අදුක් මනාපමනාප කියන දෙකට අට්ටි යති හරායති ජෙකුච්ඡති. ඒක දුකක් විදිහට සලකනවා, පිළීමක් විදිහට සලකනවා, ලැජ්ජිත දෙයක් බව සලකනවා. ඒ කියන්නේ ඒක අදුක්කම සුඛයත් වාංගුවට ගත්තට මොකද අවසානයේ gedara ගෙනියන්න ගන්න නැහැ. ඒක අඩේට කට එක විතරයි කරන්නේ. ඒ කියන්නේ ඒකෙත් කර්ම જાතියක් තියෙනවා නැත්නම් අපි කියන ආනෙන්ජ නෑ සංස්කාර කියනට පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනෙන්ජාපි සංකාර කියලා එකක් තියෙනවනේ ආනෙන්ජ කියලානේ ඉන්ජන නෑ සැලයි කලකිරි කලහැප්පිලි කම්පන චංචල නෑ නමුත් විශාල කම්පන චංචල නැතුණට තියෙන බව දක්කන්න මොකද්ද හොල්මනක් තියෙනවා. ඒ නිසා දුක්ඛම සුඛ වේදනාවත් අවසානයේ වශයෙන් බලනකොට සංස්කාරයක් විදිහට තමයි වැටෙන්නේ. කර්මයක් විදිහට තමයි වැටෙන්නේ. ස්වාමිනාසේ ඊට වඩා කලින් මට්ටමේදී මේ අර චූල වේදල සූත්‍රයේදී අර දලදින්නාතර විමහාසේ උත්තර දෙන්නේ යම් අර අභිමස්ක වේදනාව දන්නව නම් සුඛයි නොදන්නව නම් සුඛයි කියලා අර එතෙන්දී නොදන්නව නම් දුකයි කියන තැන ඒ කියන්නේ අපි කල්පනා කරන මෝහය තියනවා කියලා එහෙම වුණොත් කර්ම රැස් වෙන්න තියෙන ප්‍රවෘත්ති මේකදී මේ මොකද්ද පොට්ටපාද සූත්‍රයේදී සර්වචනසේ බොහොම ලස්සනට දුක් වේදනාව සුඛ වේදනාව ප්‍රතික්ෂේප කරලා ප්‍රහාණය කරලා සුඛ වේදනාව අදුක්කම සුඛයෙන් ප්‍රහාණය කරලා ඊට පස්සේ අදුක්කම සුඛේ උපේක්ෂාවෙන් ප්‍රහාණය කරන්න කියනවා. උපේක්ෂාවෙන් ප්‍රහාණය කරුවාට පස්සේ තමයි අපිට ඒ සැප දුක් අදුක්කම සුඛ කියන තුනෙන්ම විමුක්තියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි තේරුම් ගන්න මොකද අදුක්කම සුඛේ පව නොදැනුවත්ව ගත කර ජීවිතයක අදුක්කම සුඛේ තේරුම් ගත්තාම ඒක ලෝක ජයග්‍රහණයක් විදිහට අපි සලකනවා. නැත්නම් ඒකත් සංස්කාරයක්. ඒකත් අවසානයේ අතාරින්න වෙනවා. බැලු බැලමට නම් අදුක්කම සුඛේ දුක සැප දුකෙන් වෙන්වීමට ගන්න අඩේකට වාංගුවකට ගන්න පුළුවන්. නමුත් ඒකත් අතහරින්න ඕනේ. උපේක්ෂාව මාර්ගේ මට මතක නැහැ උපේක්ෂාවද අදුක්කම සුඛේද දෙක පොට්ටව ඕකේ තියෙන පොට්ටපාසූත්‍රය. පොට්ටපාසූත්‍රය මම ගන්න බලන්න ඒකේ තියෙනවා ධ්‍යාන හතර ගැන කතා කරනකොට පෙළ ගස්සවලා මේ ලයින් එක කට් වුණා. අවසරයි ස්වාමීනාස කාඩ් එක ඉවරලා වෙන කාඩයක් දාන්න සිද්ධ වුණා ඒකයි. මේ අපිට අහන ඕන කරේ දැන් අර චූල වේදන සූත්‍රයේදී ධම්මදිනා සරණින් වහන්සේ කියනවා දැන් අර අදුකෝස් ප්‍රවේදනාව දන්නව නම් දුකයි නොදන්නව නම් දුකයි අපි කල්පනා කරේ නොදන්නව නම් දුකයි කියන්නේ එතන මෝහය තියෙනවා එහෙම මොනෝතින් කර්ම රැස් වෙන්න තියෙන ප්‍රවණතාවයේ වැඩි වගේ පේනව නේද කියන එක. පැහැදිලිවම සංසන්දනාත්මකව බැලුවොත් දුක් වේදනාවට වැඩිය සුඛ වේදනාව හොඳයි. සුඛ වේදනාවට වැඩිය අදුක්කම සුඛ වේදනාව හොඳයි. කර්ම රැස්වීම අඩුයි. නමුත් අදුක්කම සුඛ වේදනාව කියන්නේ නිවන නෙවෙයි. ඒක තවත් එකකින් ප්‍රතිස්ථාපන වෙනවා. මොකද අදුක්කම සුඛ වේදනාව දැන් තියෙන්නේ කියලා දන්නවනම් එයා සැපර දුකට වාල් වෙලා නැහැ. එයා මේ අශ්ලෝක ධර්මයේ සැලෙන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. විශාල සැලීමක් එක බලනකොට සාමාන්‍ය සැලීමක් දඩමීමක් කරගෙන සාමාන්‍ය දැඩිමකට වාංගු වෙලා විශාල සැලීම අයින් වෙලා තියෙනවා. නමුත් මේ මේ සාමාන්‍ය සැලීම එහෙම නැත්නම් මේ අදුක්කම සුඛ වේදනාව තාම ඉන්ජනයක්, ස්පන්දනයක්, කම්පනයක්, ප්‍රපංචිතයක් විදිහට තමයි තියෙන්නේ. ඒකටත් උපේක්ෂා වෙන්න ඕනේ. උපේක්ෂා වෙන්න වෙන්න වෙන්න අදුක්කම සුඛේ වුමුත් අපි ගැලවීමක්, විමුක්තියක්, ක්ෂය වීමක්, වැයවීමක්, නිරෝධයක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම සැප දුක දෙකේ තියෙන ක්ෂය වීම, වැයවීම ගොඩක් දුර වෙලා ගොඩක් කල්. දැන් තියෙන අදුක්කම සුඛය, අදුක්කම සුඛයත් ක්‍රමේ වෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට හුඟක් වෙලාවට සරුවචන් ආංශී ආනන්ද සප්පයි වගේ සූත්‍රවල මෙතනදී තමයි ගිහි ගියත් හැර යාම කියන එක බුදුචාන් ආංශී විස්තර කරන්නේ. අනික් වෙලාවට අපි තින් සිවුරු දාගෙන ඉෂබාගෙන හිටියට මේ කාමයන්ගෙන් වෙන්වීම යන තමයි ශ්‍රමණ භවයේ කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකයටත් ගිහිලා උපති විවේකයේ පැත්තට යන ගබාවට මේ අරණ්‍යගත වීමක ඇතුළත පිටත සම්පාත වීමක් වෙන්නේ ඔන්න ඉන්ජන අදුක්කම සුඛයෙන් එන පුංචි පුංචි කම්පන චංචන ඉන්ජන වලිමුත් අයින් වෙන එක තමයි. හැම වෙලාවෙම මතක තියාගන්න සාපේක්ෂතාවයක් තියෙන්නේ. ඉදන් නිසා ඉදන් පජාත. මේක නිසා මේක අතහැරපන්. මේක නිසා මේක අතහැරපන් කියලා ඒ ලබන ලබන හැමදේම තව ඊට වැඩිය සියුම් එකක් මාර්ගෙන් අතහරින්න යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. එමතාන් වහන්සේ ඒ ඒක තියෙන සලායතන විභංගේ තියෙනවා ඉදන් නිසා මේකේ තියෙනවා ධ්‍යාන හතර සාකච්ඡා කරන එකක් ඇති. ධ්‍යාන හතරේ සංඥාවල්. කොහොමද මධ්‍ය අවසන් ඈ මධ්‍ය සූත්‍රය සමඟ කෙලින් සාකච්ඡා කරනවා දුක්ඛ සුඛ ඔව් ඒ උනත් ඒක ඒකේ තියෙන තියෙන සැප දුක දෙක අන්ත දෙක මැද මධ්‍ය මධ්‍ය අදුක්ඛ සුඛේ නමුත් ඒක තියෙන්නේ අවිද්‍යාව මත පදනම් වෙලා ඒ අවිද්‍යාව තියෙන විද්‍යාව මත පදනම් වෙනවා ඒකට විද්‍යාවට යනකොට අදුක්ඛම සුඛයත් අවිද්‍යාවත් ඔක්කොම අයින් වෙනවා ඒක සංස්කාරයක් විදිහට සංස්කාරයක් විදිහට ඒ සංස්කාර හැබැයි ගොරෝසු ගන්න ඡණ්ඩපරස සංස්කාරයක් නෙවෙයි. වෙන්නේ කීකරු එකක්. අවසාන වශයෙන් අත්හරින්න ඕන සංස්කාරය. ඒක ඒකේ තේන අදුක්කම සුඛය අපි අල්ලගන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්. අවිද්‍යාවේදී ගන්න පුළුවන් උපරිම ඵලය තමයි අදුක්කම සුඛය. ඊට පස්සේ අවිද්‍යාවත් නැති වෙනකොට අදුක්කම සුඛයත් නැති වෙනකොට විද්‍යාව පහළ වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවේ පමණ දැන ගැනීම ප්‍රමාණකරණය තමයි විද්‍යාව කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් වර්තමානයේ තමයි මේක සමානයි. නිසා වේදනාව දිගේ කතා කරන්නත් පුළුවන් ඒක. සංඥාව දිගේ කතා කරන්නත් පුළුවන්. මේකේ තියෙනවා ඒ ඒ සංඥාවල්. පළවෙනි ධානයේදී මේ සංඥාව, දෙවෙනි ධානයේදී මේ සංඥාට තුන්වෙනි ධානයේදීලා හතරවෙනි ධානයට යනකොට ඔන්න සරුවචනසෙ පෙන්ලා දීලා තියෙනවා මේ සුඛයේ ඉඳලා උපේක්ෂාවට යනකොට පෙළ ගැස්ම මුගක් සිවුම පෙන්ලා දීලා තියෙනවා පොට්ටපාසූත්‍රයේ. අතර ඇති ඒ වේදනා පිළිබඳව ගෙන අධ්‍යාන අතර පිළිබඳව සුකුම සුකුම සත්‍ය සංඥා සෝමනත සහගත සුකුම සත්‍ය සංඥා දෝමන මේ පීති සුඛ සහිත සෝක අනේ සෝම සුකුම සංඥා වලින් ප්‍රතික්ෂේප කර ප්‍රත්‍යක්ෂ කරගෙන කරගෙන කරගෙන සංඥා දිගේ යනවා මේක ලස්සනට හැම තැනම අදුක්කම සුඛේ පෙන්ලා ඊකට උපේක්ෂාව පෙන්වනවා. සංඝාස මේ උභාදයේ පොතේ තියෙන අනිත්‍යතාවය මත සියලුම පින්පව් නැතිලා ගියත් ඊළඟ භවයේ විපාක දීම සඳහා නානක්කනික චේතනා කියලා වචනයක් යොදලා විස්තර කිරීමක් කරනවා ඒක හොඳයි. ආනාඛනික චේතනා. ඒක ඇත්තරම මේ අර ဒုတိ ය චේතනා සූත්‍රයේදී න- චේතනා සූත්‍රයේ ဒုတိ ය චේතනා සූත්‍රය කියන එකේදී අරවචනanse පෙන්නනවා මේ අපි කයින් කරන ක්‍රියා ශික්ෂාවෙන් නතර කරලා වචනෙන් කරන ක්‍රියා ශික්ෂාවෙන් නතර කරලා ඒ කියන්නේ කාය සීල ශික්ෂාවෙන් ඇති කරගෙන ඊට පස්සේ හිතෙන් ඇති කරන කියන්නේ චේතනා අදිෂ්ඨාන ප්‍රකල්පන නතර කරත් මොනවදෝ චේතනා වගේක් හරහා අපේ හරහා ක්‍රියාත්මක වෙනවා ඇබ්බැහි වශයෙන් පුරුදු වශයෙන් එහෙම නැත්නම් කියනවා උපනිෂේ වශයෙන් මම ගෙනාපු ජම්මෙට මොනවාරි දෙකක් දීගුවන් තේරීමක් එනවා ඉස්සරහට හිතලා කරන එක නෙවෙයි මේක මට ලාභයක් ප්‍රයෝජනක් කියන එක අපි හිතලා තියෙනවා නොකල යුත්තක් කියලා නොකරන්න හිතලා ශික්ෂාවෙන් අපි ඒව නතර කරලා ඒ වුණාට ඉබේම බල්ලෙක් ඉස්සරහට මීයේ පැනපුවාම ඩක් ගාලා ඌ අර පණින ගතියක් එනවනේ. ඒ වගේ අපි හැම කෙනාටම තියෙනවා. ඒව මේ චේතනා ප්‍රකල්පනා අනුසය එනතන නානාකනික චේතනා වශයෙන් ඒව මේ දිගට යන චේතනා නෙවෙයි. හැබැයි මට එකපාරට මොන හරි දැවම කොළපාට දැකම UNP කාර්යය කියලා මතක් වෙනවා. දැම්මට දේශපාලනය නැහැ. ඒක වෙනක් වෙනම දෙයක්. නමුත් ඒ අර ඇතුලේ තියෙන ගතියක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපි ඇබ්බැහිය හරහා මේ කරන හැම දෙයක්ම අපේ සුභසිද්ධියට කරනවා නෙවෙයි හිතලා නෙවෙයි කරන්නේ අප හරහා කෙර වෙනවා ඒ නිසා මම 16ක් විතරයි මම යන්ත්‍රයක් විතරයි මම ඇවිල්ලිවලා බැලේක් ඒ බැලේක් කියලා හිතෙන්නේ නැත්තේ මට ඕන දෙයක් වෙන්නේ කියලා අපි හිතනවනේ මොකද කියන නිසා හිතලා කරන දේ නතර කරපන් ශික්ෂාවට කළා වෙන්න අරපන් ගේම යනවා දිගටම දැන් බලපන් කවුද ගේමේ කාගේ භූමිකාවද රඟපාන්නේ ඔබ රජ්‍ය රොද දොරටුපාලයයි එතකොට උඹට තේරෙනවා උඹට කියලා කොන්දක් නැහැ. ඒ දේ එනකොට ඒ ප්‍රතිචාරය ඒ ඒ චේතනා ඒක දිගට යන චේතනා නෙවෙයි. ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් එන චේතනා ඒක නිකාම එනවා. දිගට බලනකොට තියෙනවා ඒක මට සුභ සිද්ධියක්වත් මට වැඩක්වත් නැහැ. නමුත් ඒ වෙලාවට ඒක දකින්නකොට ඒ වගේ ප්‍රතිචාරයක් ඇහෙනකොට ඒ වගේ ප්‍රතිචාරයක් එන එක යන්ත්‍රේ හැදිලා ඉවරයි දැන්. ඒ යන්ත්‍රේ තියෙන ඒවා කෙලස් වාසනා කියලා જાතියක් තියෙනවා. ඒක ඔක්කොම දැනගන්න ඕනේ ඔක්කොම ප්‍රහාණය කරන්න ඕනේ රහත් වෙන්න. රහත් වෙන්න ඕන කරලා දෙන්නේ හිතාමතා කරන ටික නැතර කරනකොට වැඩි පටන් ගන්නවා. හැබැයි තේරෙනවා වැඩේ මම හිතාමතා කරන දේවල් නැතර කරලා ගේ ගේම යනවා. නාටකෙම දිගටම යනවා. දැන් මමත් රඟපානවා. මොකාට රඟපානවද මගේ භූමිකාව මොකද්ද කියලා නමුන්නේ කර රූකඩයක් වෙනවා. හරි ජොලියේ වෙලා අවුරුදු 6ක් වෙනකන් ඉන්න ළමයා ඒ කරන කටයුතු හැම එකකෙම ආතතිය නැති කරනනේ අම්මගේ තාත්තගේ ළමයා හරිම කිසිම plan එකක් නැහැ ළමයාගේ හිතේ. ඇත්ත එක මෙහෙම එක තැනක හිටින්නේ නැහනේ. ඇත්ත එක පා වෙනවා. එල්ලයක් ගන්න බෑ. මේ මමද මේ ඉන්න අම්මා මගේද මමද ළමයා දන්නේ නැහැ. නිසා හරීම නිහතමානී හරීම මොකද්ද කියන්නේ වචනේ අහිංසකයි. එනිසා මේ නානා කණික දෙත හරීම අහිංසකයි. හැබැයි මම හිතා හිටියේ මේක මම කරන එකක් කියලා. මම කරන දේ නැත කරුවට පස්සේ පේනවා මා හරහා මේ මේ මේ channel එක හරහා වැඩේ යනවා කරන දේ සහ කරන දේ අතර වෙනස දන්නේ නැති නිසා මේක මම කළා කියලා මෙතෙක් කල හිතා හිතාට මේක මා හරහා කරනවා. අර මේ ඒකට මම දෙන නිදර්ශනය තමයි මේ ආටානාටි සූත්‍රයේ තියෙන්නේ මේ යක්ෂයෝ ප්‍රේතයෝ යන යන කුමාර කුමාරිකාවන්ට ආවේශ වෙලා යන්න ඕනේ ගමන යනවායි කියලා. උතුරු දිශාවට යන්න ඕනේ කුමාරයෙකුට ආවේශ වෙච්චා යකා නිකන් උතුරට ගිහිල්ලා. අරයා දන්නේ යකා ගියා වගේ යන උතුරට. දන්නේත් නැහැ බස් එකෙන් නැත කරන දැන් නැත කරන බෙල්ලෙක් ගහලත් නැහැ බස් එකේ ගිහිල්ලා බහිනකොට වෙනවා. යකෝ මට මතක නැතුණනේ. බහින තැන කියලා බලනකොට ඇතුළේ ඉන්නේ යකා ගෙනියලා තියෙන්නේ. ඉතින් මෙයා වැරද්ද බාර ගන්නවන්නේ බලනකොට හරියට වෙලාවට බස් බෙල්ලෙක් ගහන ගමන් ගින්ද කියලානේ කියලා. නෑ වෙන කෙනෙක් මෙහෙවලා. ඊට කුමර වාහන කුමරි වාහන වමන වාහන වාකන වාහන එක එක වාහන ඉදිරියට අපි ඇත්තටම මේ අනුන්ට හයරගත් දීගෙන ඉන්නේ මේ. මේ පන්දියේ ඉන්න ත්‍රිවිලකාරයා Taman ළඟට ඇවිල්ලා හයරක ඉල්ලන මිනිහා නම්බුකාර මිනිහද නැද්ද ඌට වැඩක් නැහැ නේ. අලුත් සල්ලි අලුත් රුපියල් කොලේ දෙකක් දුන්නා දෙවා පන රුපියල් දෙකක් කොලේ දුන්නා දෙකයි ඌට. ඉච්චරයි. ඉතින් පුදුමාකාර විදිහට එන කෙනාට සාදරව බලන්නේ නැති අපිත් මේ යාහනේ තියාගෙන අර පෙරේතයයි මේ භූතයයි මේකෙන් දිගට වැඩ ගන්නවා. අන්තිමට මේ හැම පෙරේතයම කෙල ගහලා ගියව අපි හොදන්න ඕනේ. ඒකලියල එක මම කියාගන්නවා. බුදුහාම කියන යකෝ 100න් හිටියනම් ඔබට තේරෙයි 100න් කීයට කීයක්ද ඔබ හිතලා කරලා තියෙන්නේ ඒ ටිකට අපිට කර්මරසන හොඳයි නමුත් අනිත් ඒවා මම කෙරුවා කියලා හිතන වැරදි කල්පනා නිසා ඔබට ඒවලක් ගෙවන්න වෙනවා මම කිව්වයි කියලා හිතන නිසා දැන් මයි ගෑනට වෙන මිනිහෙක් එක්ක හැමෙල්ලා දරුවෙක් හම්බ වෙනවා දැන් මගේ කියලා බාර ගත්තොත් දැන් දරුවට කිරිපිටි අරන් දෙන එක වෙන විදිය ගෑණි hina වෙන එකට මොකද කරන්නේ <laughs> කාලා ඉන්න බෑනේ ඒක දැන් නලවනකොට අනේ මගේ රත්තරන් පුතේ කියලා ගෑණි පිටිපස්සේ කුස්සියට ඉඳගෙන කල්පනා කරනවලු. අනේ මේවත් අමනේ. හතර hinaනේ. මං කියන්නේ ওই චේතනාවට නානාකනික චේතනාවට මං කියන්නේ අනුන්ගේ දරුවන්ගේ ළමයින්ගේ උපැන්න දාති කියලා තාත්තා කොටුවේ අසං කරනවා කියලා. ඒක තේරෙනවද? ඒ මම ඔහු ගෑණි බැලලා ඉන්නේ මම හින්දා. මම ගෑණිට හම්බෙන හැම දරුවටම මම තාත්තා කියලා අසං කරනවා. ගෑණිත් අපේක්ෂා කරනවා. හොරමිනියත් එහෙම අපේක්ෂා කරනවා. නමුත් උන් පැත්ත කරලා hina වෙනවනේ අප්පා මේ යකා මොන පොන්නේද්ද කියලා. ඇත්තට මේ සංසාරේ දිගටම කරලා තියෙන මේ ශරීරය අල්ලගෙන මේ පංචස්කන්ධයල්නේ ඒක හැම කෙනෙත් එක්කම රමණේ යෙදෙනවා. හැම තැනම දරුවෝ වදනවා. සීරම මම කියන පශ්චාත්තාප වෙනවනේ. ඒකෝද හේතුව මම හිතලා කරන දේ සහ මට කරන දේ දකින්නේ සියතිකින් නෙමෙයි මම ඉන්නේ. බුක් කීපින් නෑ අපි ගාව. සීරම තොගේ පිටින් හැන්දාවට අරගෙන ඔක්කොටම බිල් ටික ගෙවලා දානවා. හැම එකටම අසං කරන ඉතින් බුදුහාම කියනවා පුදුමාකාර දුකක් විඳින්න මේ පෘථග්ජනයා හරියට මේ කරන දේ 100ෙන් කරලා මෙහෙම හිතලා කරුවාද කෙරුණාද කියන එක දන්නේ නැති නිසා හැම කෙනෙක්ම එක්ස්ප්ලොයිට් කරනවා අපිව. බොස් අපිව එක්ස්ප්ලොයිට් කරනවා. දරුවෝ අපිව එක්ස්ප්ලොයිට් කරනවා. නෑදෑයෝ එක්ස්ප්ලොයිට් කරනවා. භූතයෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ හැම කෙනෙක්ම දක්වා මේ යකා කිසිම තොරතෝංචක් නැතුව කඹරලා ඔක්කොම බිල් ගෙවනවනේ මෙයාට. ඉතින් මොඩේ මේ මේ මේ ඇම්බැට්ටය දකින්නට නික මේ එළුවත් නිකට පාන මේ නිකන් යනවා මේකත් බාලපලයන් කියලා. අමනයි. හිතඥාන කරන බුදුහාම කියන්නේ මේ නරක වෙන්නේ නැහැ. අතර අනුන්ගෙත් පව් වදින ඇත්තටම පිටහම ගිය බూరుවේ. බුදුහාමද බණින්නේ නැහැ. කියන්නේ කරුණාකරලා රාත්තල් ගන්න කිරණ කිරලා කාපන් යකෝ. කනකොට රාත්තල් ගන්න කිරලා කාපන් මේ හැම එකනම ඔලුවට දාන ඔක්කොම වරිස් ඔලුවට අරගෙන කරපේවටයි නැතිවටයි විඳවගෙන. අනිත් ඒ මිනිසුන්ට අපිට අනුකම්ප කරන්න කියලා ඕනේ උන්ටත් ප්‍රශ්න. අපිට කියන්නේ නෑ මම කරපු දේ වලට මම වග වෙනවා. මේ දේ මම හිතලා කරේ. අනිත් මට කරන්න දේ ඔයගොල්ලෝ චෝදනා කරන්න මට කරන්න දෙන්න මම මම එහෙම කරලා නෑ. මම ඉන්නේ තව ප්‍රශ්න නෑ. මගේ හිත පිරිසුදුයි. ඒකට ඕන දෙයක් අපිට දාගන්න පුළුවන්. ඒකට අපි ශ්‍රමණයෝ වෙනවා. ඒකට අපි මේ මේ ආරෙන් වඩපත් වෙනවා. අපි දන්නේ පුදුම පව් කියලා හිතෙනවා. මේ පවුලක් රකින්න මව කෙනෙක් දරුවෙක් කරන හැම වැරද්දකින්ම ඒව වහගෙන රැකගෙන ඉඳ ගියාම අම්මෝ විඳින විඳවිල්ල. පියා පුතාලා විඳින්න නැත්නම් මේ ළඟදී හින්දුවක් තිබුණා ඔක්කොම අම්මලා හිතයි ಗುಣ ගහනා කරන්නේ. පුත පුතුන්ට පියවරුත් දුක් විඳිනවා කියලා හොඳ ලස්සන ලියපු ගාතාවක් මම දාගෙන තුන ඔක්කොම අම්මටයි පින් සිද්ධ වෙන්න කියලා කියන්නේ නැහැ. පියවරු ඉන්න හරියට අම්මට විතරක්වත් කියා ගන්න බැරුව. අම්මලා නෝ කවුරුත් ගාව තව ගෑණියක් දැකපම අඬව ගන්න කතියක් තියෙනනේ. පිටි මෙහෙම කියන්නෙත් නැහනේ. පුදුම විඳවිල්ලක් විඳවනවා. ඒ ඒකල බලාපොරොත්තු වෙනවා අනේ නැති බැරි වෙලාවට උදව් කරයි කියලා මේ අකු මොන ඊට මිට වැඩි හොඳ මේ වගේ පවුලක ඉන්න එකේ බෑද ලොකු සාතේ නැතුණා මේ හැමදෙම දන්නේත් නැහැ. නමුත් අන්තිම වෙලාවේ කරදුනට පස්සේ ලොකු සාතේ සිතා ගන්න බෑ කාටවත් සිතා ගන්න බෑ යාසුන සිතා ගන්නත් බෑ දැක්මනේ. දැන් අපේ ලොකු සාතේ මම උපස්ථාන කරන වෙලාවෙත් මම ඒකෙන් පස්සේ තමයි ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. මේ හාමුදුරනේ මොකද්ද තියෙන ගාය මේ කොහෙද ඉන්න හාමුදුර කෙනෙකුට හුදුව විදියට උපස්ථානයක් මෙලෝ කෙනෙකුට හිතන්න බෑ. ගෙදර ඉන්න මම අපච්චිට කරා ඒ කවුරක්වත් ඒක ගණන් ගන්න නැහැ. අපච්චිට දරුවා කරන්නද මොන කරන්නේ? මේකේම නෙමෙයි නන්න අඳුරන කෙනෙකුට. එහෙම සාසනයක් මේකේ දින ඒ නිසා අර දැනගෙන කරන චේතනා නොදැන කරන චේතනා කියලා දෙකක් හිතාගන්න සාමාන්‍ය චේතනාව දැනගෙන තමයි. අරව ඇබ්බැහි. අරව පෞෂත්ව ලක්ෂණ. අරව කර්ම Java. උපක්ලේශය ඉවර කියන්නේ වාසනා කෙලස් වාසනා ඒක ඉබේම වෙනවා මටත් විශ්වාස නැහැ හිතලා කෙරුවත් නැද්ද කියලා හිතලා කරන දේවල් නැත කරපු දවසක් තමයි මේකට අවදි වෙන්නේ අපි අවදිලා වෙනම පාඩම් පන්තියක් කරනවා හයි ඇඩ්වාන්ස් ලෙවල් පාඩම් පන්තියක් මේක මම කරාට ඇත්තට මට එහෙම චේතනාවක් තිබුණා අපි භාවනා කර කර ඉන්නකොට හිතනද කවුරු හරි මගේ ළඟින් ගියා කැස්සා සිරි සිරි මල්ලක් හෙල්ලුවා නැත්නම් සද්දයක් කරයි කියලා ඒ සද්දයක් කරනකොට මට තරහ යනවනේ. තරහ ගිල මට හිතනවනේ මේ දොර හයි කරලා දාන්න ඕන. මේ සිරිසිනු වල ගේන්න බෑ කියලා බෝඩ් දාන්න ඕන කියලා අපිට හිතෙනවනේ. හිතුණාට මම භාවනා කරන්න යනකොට ඕව හිතන්න ගියා නෙවෙයිනේ. ඒකේ වෙලාවේ ඇති වෙච්ච දෙයට ඇති වෙච්ච චේතනාව ඊට පස්සේ මට පශ්චාත්තාපුණොත් චකේ අර මනුස්සයාට මම අරක හිතුවිලක් හිතුවද මට ඕන නැති නියක් දෙයිද කියලා මුදුවර භාවනා කරපු කෙනා දන්න මම භාවනා කරන්න යනකොට එහෙම හිතවිල්ලක් හිතන්න ගියා නෙවෙයි. අවස්ථානුකූලව පැලනගෙන මම මෙවුවා මම නෙවෙයි කියනවා. මගේ නෙවෙයි කියනවා. මගේ ආත්මෙ නෙවෙයි කියනවා. එතකොට එයා කල්ලාල්ලෙව මැකුවා. ඒතර ඊගාදාසු පන්තියට ගන්න පුළුවන් කල්ලාල්ලා ආයසරය. කල්ලාල්ලා කැතුනේ කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ආන්න ඒවා එකක් අපේ හිත. අපි එහෙම නෙවෙයි අපි වරි කරනවානේ. වරි එක තියෙන්නේ තනි කර කෙලෙසයක්. තනිකරම ඒ වරි කියලා කියන්නේ බුදුන්සේ බයෙන් හට ගන්න දෙයක්. මේ අසතිය නිසා හැම කුණු කන්දලයක්ම Tamange මල්ලේ දාගන්න. ඉතින් ඒකට පෘතජ්ජනය කියලා නම්බුනාමයක් හම්බ වෙනවා. හරිම ආසයි ඒ නම්බුනාමය ලබා ගන්න. ඒක කරේ ගහන නල්ලේ ගහන තමයි ඇවිදින්නේ මම පෘතජ්ජන. මොකද තාත්තල් ගාන දන්නේ නැතුව කනවා. හැම දරුවගේ කොටුවෙම අසං කරනවා තාත්තා කියලා. ඕන බිලක් දුන්නොත් ගෙවනවා. ඒක ලෙල ඇදපන් වෛරෝ පරපාගේ කියලා අඬනවා. තණ්ඩලේ දෙන්නදේ පොලේ දක්කනවා. කටු කැලේ ගාල නොලියා වත දෙනවා කියලා අම්මෝ අදින ඇදිලා. පැත්ත කරලා ඉනකොට අනුන්දර බතක් කාලා පව් කියලා හිතනවා. සොරි කියලා හිතනවා මේ මිනිස්සු මේ බත් ටික දෙන්න මොන තරම් මහන්සි වෙනවද ඒක කරලා වැඳලා පශ්චාත්තාප වෙලා පස්සෙන් පස්සට කියලා රිවර්ස් ගියර එකමනේ ඉන්නේ පුතත් දැන. හැම වෙලාවෙම පාගන්න පාගන්න පස්සට යනවා. රිවර්ස් එකේ දාලා තියෙන ඉතින් අනික් කට්ටිය ෆෝවර්ඩ් එකේ යනවා සෙකන්ඩ් එකට තර්ඩ් එකට දානවා. මෙයා පාගනවා හයියේ. රිවර්ස් එකේ සෙකන්ඩ් තර්ඩ් මොකුත් නැහැ නේ. වෙන බර ගියර එකනේ. අදිනවා ෆස්ට් එකටත් වැඩියි. ආගන්න බකට පස්සට යන්නේ. හොඳයි මොකද කියන්නේ? සංනාස ආපහු ලයින් එක අතු. අනේ මේ පැත්තේ නම් එච්චර දෝෂයකට නෙවෙයි වගේ මට පේන්නේ. මොකද පහුගිය ටික අපි මේ ඩයලොග් සිග්නල් එක ටිකක් හදාගත්තා ඔය මම ඕස්ට්‍රේලියාවේ ඉන්න වෙලාවේ. ඒ නිසා දැන් සිග්නල් එක නම් ටිකක් හොඳයි. හැබැයි අර ලයින්ස් වල තියෙනවා කරප්ෂන් එකක්. ඒක මිසක් අයි තියෙන දැන් දැන් කතා කරලා මොනවද කියන්න දෙයක් තියෙනවද අපි ඉවර කරන්නයි කිට්ටු කරන්න යන්නේ. ඒ ගානන්ත ස්වාමීන් වහන්සේ චිත්‍රාවද? චිත්‍රය දා ලොකු සාන්තිගේ චිතකේට ගිනි තියෙන වෙලාවේ හිටියා. ඊට පස්සේ මට කිව්වා සිකුරාදා එනවයි කියලා. සිකුරාදා කියන්නේ ඊයේ. ඊට පස්සේ එදත් ඔය කියන දවසෙත් සිකුරාදා. ඊට පස්සේ අටියන්තට එන්නම් කියලා වගේත් කිව්වා. හැබැයි හම්බුන්නේ නැහැ. මාටත් හැබැයි මේ ආපු දවසේ ඉඳලා තාම එච්චරම හුස්ම ගන්න වෙලාවක් උනේ නැහැ. එකින් එකට ඒකට ඇදෙනවා. හැබැයි මට චිත්‍රාගේ නම්බර් එක හොයාගන්න පුළුවන් කමක් තියෙනවද? ඒ ඒ ඒ තියෙන මොබයිල් එක ලංකාවේ එක නෙමෙයි කිව්වා. ඒක තමයි. දැන් ගිය පාර නම් තිබුණා. මම සම්බා අහන්න බෑන කමල්ගෙන් මොකද අර වොෂින් මැෂින් එකේ ඩිස්වොෂර් එකේ ලික්විඩ් එක හදන ඒ කෙනා මේ ආයෙත් එපර බානවලු චිත්ත කිව්වේ ඇදගෙන හරි එනවයි කියලා සිකුරාදා. නැත්තම් සඳුදා. ඉතින් මෙයා කිව්වා සිකුරාදා හරි මං එන්නම් කියලා කිව්වයි කියලා. උඟක් eh, කළා කතාවට හිටිය හම්බෙච්ච වෙලාවේ නමුත් කනෙක්ෂන් eh, එක තියාගන්න බැරි වුණා නම්බර් එක ගන්න බැරි වුණා. ස්වාමිනාගේ චිත්‍ර මට කිව්වේ මෙහෙම ඊමේල් එක හැමදාම එයා චෙක් කරනවා කිව්වා. අයිති අරන් උඹ අරන් ගෝ හීලෙල. ඉතින් උඹ ඊමේල් එක කරා දැන් මේම කියන. මම ධම්මජීවහන්තු බලාගෙන ඉන්නවා. ඒ නිසා මට ඊමේල් එකක් එවන්න කියලා මේ ওই බොරු චිත්‍ර එයින් දැද්දුවත් ඊමේල් චෙක් කරන්නේ නැහැ. දැන් මම ඊයේ පෙරදෑපු මම ස්කයිප් එකේ ඊයේත් හවසේ හිටියේ හැබැයි කතා කරේ නම් නෑ මම ස්කයිප් එකට ගියේ නෑ හරි අමාරුයි මේ මට වෙලා දෙන්න බැරි නිසා මම එවපු අර මොල්ලි කොටලගේ ඊමේල් එකක් චිත්‍රට ගිහිලා තිබුණේ නෑනේ යා මම චිත්‍රට දැම්මා හරි ඒ ඉතින් චිත්‍රනේ ඒ ශීලානේ දැම්මේ චිත්‍ර බලන්නේ නෑනේ නෑ නෑ චිත්‍ර කොහොමවත් ස්වාමීන් වහන්සේ උත්තර ඉරියන්නේ නෑ ඒ හැටි ඉතින් එහෙම නෑ ඉතින් ඒක මේ හීන ගොළුවේ දකපු හීනයක් වගේනේ අපිට වැඩක් තියෙනවා ඒ වුණාට අවශ්‍ය වෙලාවට ඉන්නවා හැමදේම. බොන්න පිස්සුයි. දැන් ඉතින් අවශ්‍ය වෙලාව තමයි යකා නැහැ. නැත්නම් අපිට මෙච්චර කතා කරන්න වෙනවා. මම මම පණිවිඩය කොහොමද දෙන්නසාර. ඒක තමයි බලාපොරොත්තු වෙන දේ මම. ඒතර බද්දත් ඉන්නවා. බද්දගේ තියෙන මේ බද්දත් එදා ඇවිල්ලා හිටියා මේ ෆියුනරල් එක වෙලාවේ මට කතා කරන්න ඕනේ නැහැ. මට මේ ලෝකල් නම්බර් එක ගන්න බැරි වුණා. මට කිව්ව ස්වාමීන් වහන්සේ චිත්‍රා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දාන තියෙන දවසේ ඉස්සෙල්ලා දවසේ රැවිල්ලා මිත්‍රි කියලා නැවතිලා ස්වාමීන් වහන්සේ හම්බ වෙනවා එදා එදා ආවේ නෑ ඒ කියන්නේ ওই කියන්නේ දෙවෙනි දානේ මම දෙවෙනිදා ආවා යටියත් වල ඉඳලා මම දෙවෙනිදා හිටියා තුන්වෙනිදා මම පොයේ ඉවර වෙලා හවස ඉඳලා හවස තමයි මේ හෝමගම ගියේ හෝමගමනේ මොනවද මන් දන්නේ අර කොළඹ. හැබැයි මේ වෙලාවේදී චිත්ත බලාපොරොත්තු වුණා මාත් බලාපොරොත්තු වුණා ආවේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් කනෙක් කරලා කියන්න මම ඊ අර ඩිෂ්වෂර් එකේ වැඩේ නිසා බලාපොරොත්තු වෙනවා. නැත්තම් ලබන 18 වෙනිදා අපි ওই බිල්ඩින් එක සම්බන්ධව පොඩි ඩිස්කෂන් එකක් තියෙනවා දුලිප් නුයි ලෝචි මමයි රංජිත් මහත්තයයි කොන්ට්‍රැක්ට්යි. අනේ එදාටත් පුළුවන් එදාට පුළුවන් නම් එන්න කියලා 18 වෙනිදාට ඉන්නවනේ. විසියෙන්ද කිව්වා ආවෝ වෙන්න මම කොහොම හරි කණිවිඩය දෙන්නම් ස්වාමීන් වහන්සේ. ඔව් 18 වෙනි බදාතට අපොයින්ට්මන්ට් එක හිස්ස තියාගන්න කියන්නකෝ දිනේ. මම එතකොට බ්‍රීෆ් කරන්න. මම මම ඊට කලින් කොහොම හරි ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියන්න. හරි හරි හරි. ඒ අර අර මේ මොල්ලිගොඩ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ නේ. මටත් මතක නැහැ කවුද කියලා. මම හිතුවා ස්වාමීන් වහන්සේ දන්න කෙනෙක් කියලා. දන්න කෙනෙක් තමයි. ඒ වුණාට ඔය මං කිව්වා මට ඊමේල් එකක් එවන්න කියලා ඊමේල් එක නම් ෆෝවර්ඩ් කරා ඔක්කොම දන්නවා. නමුත් මට මතක නැහැ හොඳටම කිට්ටුවන් මට එයා උත්තරත් දෙවලා තිබුණා කියලා. මම උත්තරත් දැම්මා. මම හිතන්නේ මේ භාවනා කරන්නට එන අම්මා කෙනෙක්ගේ දුවක් මේ අපේ youth program එක නෙවෙයි මම හිතන්නේ පුතේ. නෑ නෑ ඒ ඒ දුව තමයි බැඳලා ඉන්නේ ලේඩි තමයි කෙල්ල තමයි මම අඳුරන්නේ. <coughs> ඒක නිසා කොහොම හරි කමන්නේ හරියට උනන්දු භාවනා කරන දෙන්නේ තරුණ දෙන්නේ ඉතින් මෙල්බන් ගිහිල්ලා අසරණ වෙලා වගේ ඉන්නේ කියලා. පස්සේ මං කිව්වා එහෙම කන්නේ අපේ ඕන දෙයක් කරන්න පුළුවන් මේ ශීලා කියලා මිනිස්ට කෙනෙක් ඉන්නවා කියලා මං කිව්වා. ඩයිනල් කොහොමද ඒගොල්ලෝ අපහාට උත්තරත් දෙවල තිබුණේ ඒක හරි කොහොමද? නෑ ඒගොල්ලන්ට උදව් කරන්න මොකද ඒ ටිකක් බණ භාවනා කරන ෆැමිලි එකක් ඒ කට්ටියගේ අම්මලාවත් තල්ලු කර අම්මලා දන්න කට්ටියක් තල්ලු කරගෙන වැඩ කරන ගැම්මක් තියෙනවා. ඉතින් ටිකක් හෙල්ප් කරන්න ඕනේ. දැන් එමනම් අපි <clears throat> සාකච්ඡාව මෙතන නැත කරනවා. වෙලාව නම් මේ පැනලා තියෙන අපේ වෙලාවෙන් ඉතින් ඒ නිසා මෙල්බන් වලට අපි මේ සමුදෙනවා තෙරුවන් සරණයි කියලා කියනවා. ස්වාමීන් වහන්සේ වෙන සතිය ඉන්නවද? මම හිතන්නේ අපවත්තන එකක් නෑ දැන් ලොකු ආමතුරුනේ මම. තාම නෑ ඒ බයි බ්ලඩ් ප්‍රෙෂර් පිළිකා අමාරු මොකක්වත් තාම ඩිටෙක්ට් වෙලා නෑ. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ ටෙලිෆෝන් ටෙලිෆෝන් ලයින් එක පොඩ්ඩක් තවමත් බලන්න ඇහෙන්නේ සරන්සරේ ඒකයි. ආ ඒක නෑ ඒක නම් කරතයි නමුත් ධර්ම සාකච්ඡාවක් මේ මුළු අවුරුද්දටම අද තමයි ඔය තියාගන්න පුළුවන් උනේ මොකද සුපදාරාමි ලොකු ස්වාමීන් වහන්සේට මේ වැඩේ සංවිධානය කරගන්න බැරි වෙලා ඊයේ කතා කරා. ඉතින් ඒ නිසා මට ඔය කලාතුරකින් හම්බෙන විවේකයක් ලැබුණේ. ලැබෙන සමානේ කියන්නේ 14 15. එතකොට මං හිතන්නේ මම ඇලන් මැතිනාරාමේ ඉන්නේ 14 වෙනිදා. පණ තිබුණා. ඒ තමයි ස්වාමීන් හරි අමාරුයි දැන්. දැන් ඉතින් හිටියනේ දැන් දැනටින් ගිහලා හම්බුණා ඕන ගන්න මිනිස්සු ඇවිල්ලා හම්බ වෙනවා. මේ දැන් දැන් විශේෂයෙන්ම ලොකු ආමතුරු වුණා. හරිම අමාරුයි. ඉස්සර වගේ නෙමෙයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාන්නත්. දැන් එමුන අපි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරමින් එත්තාවතා ආදී ගාථා සජ්ජහායනා කරලා පේන පේන උදව් කරන්නා වූ හිරු සත්පුරුෂ මණ්ඩල සීපත් කළ පින්පමුණවල ඥාතීන් සීපත් කළ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ අපිට પરමාර්ථ නැවත සීපත් කරගනිමින් ඍජු කරගනිමින් මුදිතා ශීර්තෙන් අනුමೋದනා ශීර්තෙන් ගාථා සජ්ජහනාට පිළිගන්නවා.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 කමිතබ්බා සුවපත් සුවපත් සුවපත් ඒ දේරකොට අර ෆෝන් එකට මම කෝල් එකක් ගන්න බලන්න සද්ද කොහොමද කියලා. මේකෙන් බැරිද ගන්න?